චක්කපිස්ස සම්පජානස්ස ආනාපාන සති සමාධි භාවනා වදාළා. මම මේ පාඩේ විස්තර කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මේකෙන් කියන්නේ ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලා වූ සිහි ඇත්තා මනසේ තේරුම් ගන්න බැරි පුද්ගලයාට ආනන්ද මම ආනාපාන සති භාවනාවක් වදාරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ආනාපාන සති භාවනාව පිළිදන්නේ හරියාකාරව සම්මා ඥානයක් ඇති. මුලා වූ සිහියක් නැති සම්මා සතියක් ඇති මනා සිහිනුවණින් යුක්ත පුද්ගලයා. මේ මෙතන හරි වැදගත් දෙයක් තියෙනවා. ඉතින් මේක අපි හිතලා බලන්න ඕනේ ඇයි එහෙම දේශනා කළේ. මේ මුට්ටා සති කියන වචනයෙන් පෙන්වන්නේ මොකද්ද? සතිය මොට වෙලා. සතිය කියන්නේ මොකද්ද? නිවනට හේතු වෙන නිවන් නිවන තේරුම් ගත්ත දැනගත්ත කෙනෙකුට යම් තමන් කරන කියන හිතන දේවල් කොතෙක් දුරට නිවනට සමීපද? කොතෙක් දුරට නිවනට ආධාරද? ඒක නිවන් මගද කියලා තේරුම් ගන්න බැයි නම් යම් පුද්ගලයෙකුට. ඔහුට මේ ආනාපාන සති භාවනාවේ යන්න බෑ කියන එකයි වෙන්නේ. නිවන් දැකීම කරගන්න බෑ. මනා සිහිනුවණින් යුද්ධ ඔබ තෝරාගන්න බැරි කෙනාද? මේ ආනාපාන සති භාවනාව වල්ලා ප්‍රතිඵලයක් ගන්න බෑ කියන. දැන් මේකෙදි අද බලාපොරොත්තු වෙන ක්‍රමේ තමයි රුත්ම ඉහළ කරගෙන පහළට හෙල්ලන්නේ. මේක තමයි ආනාපාන සතිය කියලා අද කරගෙන යන්නේ කවුරුද? ඉතින් ඔතෙන්දීම බලන්න ඕනේ අපිට පෙන්නපු ආනාපාන සතිය මොකක්ද කියන එක. ආස්වාද ප්‍රස්වාස කරනවා කියන වචනේ අර්ථ දෙකක් තියෙනවා. තමයි නාහින් හුස්ම උඩට ගන්න එක ආස්වාස කරනවා. පාත්‍රාත් එක ප්‍රස්වාස කරනවා. මේ ලෝක සම්මතියේ ඉඳක් තිබුණා අදක් තිබුණා මතුත් තියෙනවා. බුදුරණාහි පහළෙන් ඉස්සෙලත් ඔය ආස්වාස කියන වදෙන්ද ඔය අර්ථේ තිබුණා. ප්‍රස්වාස කියන හුස්ම පහ කරනවා කියන එක අර්ථේ තිබුණා. ආස්වාස ප්‍රස්වාස කියන හුස්ම ගන්න එකයි පහ කරන එකයි කියන අර්ථය බුදුරණාහි පහළෙන් ඉස්සෙලත් තිබුණා. හැබැයි බුදුරණන් වහන්සේ දේශනා කරපු යම් කිසි භාවනාවක් ආනාපානයක් හෝ ආධ්‍යාත්මික මාර්ගයක් ඇත්නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරන්න ඉස්සෙල්ලා අබුද්ධෝත්පාද කාලයේද කිසි දවසක ලෝකෙ විද්‍යාමානී නෑ කියන එක බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවන් දැකීමට හේතුකාරක වෙන භාවනාවක් නිසා හේතු නොවන භාවනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෑ. දැන් උන්වහන්සේ දේශනා කරන සෑම ක්‍රමයක්ම නෛර්යානිකයිවත් නිවන කෙලවර කරගෙන පවතිනවා. ඒ මඟ අනුගමනය කළොත් ඒකේ අවසානයේ අරිහත් ඵලය. එයින් මෙපිට නතර කරන භාවනාව බුදුරජාණන් වහන්සේගේ නෑ. එන එකක් කොල්ලා මේකෙන් පස්සේ අනික කරපන් කියලා. එහෙම යන්නේ හේතුත් නෙමෙයි තියෙන්නේ. නිවන් දැකීම සඳහා යම් ක්‍රමයක් දේශනා කරන 84000 ක්‍රම දේශනා කරලා තියෙනවා. සුවාසු දහසක් ධර්මස්කන්ධය කියලා පිළිවෙල කියනවා. එක ධර්මස්කන්ධයක් හරියට තෝරාගෙන ඒක අනුගමනය කරන්නේ. සතර දැහැන් ලැබෙනවා තේරභාවයටපත් වෙනවා අරිහත්ත්වයේ ලබනවා කියලා බුදුරණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. එහෙනම් දැහැන් වලට අනුකේහකුයි ඒ වගේම මාර්ගඵලයන්ට අනුකේහකුයි දේශනා කරලා නැහැ. ඒක ධර්මස්කන්ධය තුල ඔක්කොම තියෙනවා. සම්මා සමාධිය නැති ධර්මස්කන්ධය බුදුරණන් වහන්සේ දේශනා කළේ නැහැ. සම්මා සමාධියේ ආර්ය චතුර්ථ ධ්‍යානයට නිකන් ධ්‍යාන සම්බන්ධයි. සම්මා සමාධිය කියන්නේ ආර්ය ප්‍රථම අධ්‍යානෙ, ද්විතීයි අධ්‍යානෙ, තෘතීයි අධ්‍යානෙ, චතුර්ථ අධ්‍යානෙ කියන මේ ආර්ය ධ්‍යාන හතර සම්මා සමාධියට අයිති. සම්මා සමාධියට නිකන් තියෙන මාර්ගාංග 8 අත්හැරලා වෙන ක්‍රමයකින් නිවන් දකින්න කිව්වොත් එහෙම ක්‍රමයක් නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තොරව නිවන් දකින්න ක්‍රමයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳ ඉස්සරහත් එක්තරා ආර්ය අෂ්ටාංග මාර්ගයක් තිබුණා ඒක ලෞකිකයි. කෙලෙස් සහිතයි සුගතියට හේතු වෙනවා. ඒක බුදුරණන් වහන්සේම දේශනා කළා. මහා චත්තාරීසක සූත්‍රය දේශනා කළා පැහැදිලි. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒක ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙනවා. නමුත් නිවන්ට හේතු වෙන්නා වූ ආර්ය අෂ්ටාංග මාර්ගයක් මම පෙන්නලා තියෙනවා. ඒක ඕක නෙමෙයි. ඒ වෙන මේකයි කියලා හොඳට පැහැදිලිව දේශනා කරලා තියෙන දේශනා පැත්තක තියෙද්දි. අපි තවත් යනවා අර අතීතයේ පටන් තිබිච්ච ඒ ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයේ වදාගෙන. ඒක තියෙන්නේ ලෝකයේ සුගතියට හේතු වෙන සසර ගමන නවත්තන්නේ ඒක බලයක් නෑ. අවිද්‍යාව තෘෂ්ණාව ඇති කරන්න බලයක් නෑ. සුගතියට හේතු වෙනවා. සසර ගමනට හේතු වෙනවා. අපායට යන්නේ නෑ. ඒක වඩාගෙන ගියොත් සුගතියට යනවා. ඒකයි ඒකේ ප්‍රතිඵලය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිවන කරා ගමන් කරනවා. සසර ගමනට යවන්නේ නෑ. මේකයි තියෙන වෙනස. එයානේ නිවන කරා ගමන් කරන යන්නා වූ මාර්ගය ආර්යශ්‍රාණික මාර්ගය අහලා දැනගත්තේ නැති කෙනෙක්. මුත්තා සතියෙන් තොර වෙලා සම්මා සතියටපත් වෙනවා කියන එක වෙන්නේ නැහැ. දැන් සම්මා සතිය කුමක් අරමුණු කරේ තියෙන්නේ නිවන අරමුණු කරගෙන. මේ මගේ මෙසේ කටයුතු කරොත් කොහොමද නිවන් දකින්නේ? ඒක නිවන්න මගක් වෙන්නේ කොහොමද කියලා. අන්න සම්පජානව තෝරාගත්තොත් සම්පජාන කියන ගුණේ තෝරාගත්තොත් මනා දැරීමෙන් තෝරාගත්තොත් සම්ප්‍රජානිය තිබුණා නම් ඒක තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මෙහෙමයි මේක නිවනට හේතු වෙන්නේ. නිවන කියන්නේ මෙන්න මේ සත්‍යය. ඒ සත්‍යය කරා යන්න ලැබුරු වෙන්නේ මෙන්න මෙහෙමයි. අන්න ඒ පහේ තමාට නුවණින් වැටහෙන්න ඕන. ඒක තමන් කරන කියන හිතන හැම දෙයක්ම. මේ මොකදෙම තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. මේක නිවනට මේක ලෝකේ. මේ මූලික ධර්මයේ තේරුම් ගත්තේ නැති කෙනාට සම්මා සතියක් හෝ සති සම්පජාන කියන දෙක නැහැ. සිහි නුවණ නැහැ. නුවණ කියන්නේ මේ ලෝකේ රොකට් හදාගෙන හඳට ගියා. අනාත් ලෝකෙට ගියා කිව්වා. ඒක නෙවෙයි මේ නුවණ කියන්නේ. වල පොත අකුරුවක් දන්නේ නැහැ කියන එක අපි කතාවට කියන්නේ ඉගෙන ගත්තේ නැති එකේ උදන් නුවණ තියෙනවා. මේ ලෝකේ අසාරණ කියලා වටහා ගෙච්චන් වටහා ගන්න හැකියාවක් තියුණා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් විග්‍රහ කරලා බලනකොට. ඒ තුලින් තීරණයක් ආනම් මේ ලෝකේ අසාරයකට අල්ලා ගන්න වටිනා තැනක් මේ ලෝකේ නැහැ. තමන්ගේ නුවර තේරුණා නම් ඒක අහනකොට. එහෙනම් මම ගන්න තීරණය මොකක්ද? එබඳු තැනක චන්දරාගයෙන් බැඳිලා කරන කටයුතු වලින් යන්න වෙන්නේ ඒ පැත්තට. ඒක අසාර දෙයක් නිසා අත්හැරින් වැළී විදී ආවිසි. ඒ නොබැදී. මෙන්න මේ කියන ධර්මයේ තේරුම් ගත්ත කෙනාට සිහි නුවණ තියෙනවා. ඒ නුවණ තියෙනවා. ඒ නුවණින් යුක්ත පුද්ගලයා මම දැන් මේ විසන්නේ කියන්නේ කරන්නේ ඒ සත්‍යෙට වත් වෙන්නද විදේහකටද කියලා. මෙන්න මේක තෝරා ගැනීමේ හැකියාවක් වෙනවා සිහි තියෙනවා. ඔන්නේ සිහියයි නෝනයි නැති කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන හතිය ගැලපෙන්නේ නැහැ. පිළිදන්නේ නැහැ. ඒකයි මෙතනින් කිව්වේ. ඉතින් අපි දැනගන්නේ බුදුරජාණන් වහන්සේ කුමද්ද පහ කරන්න කිව්වේ කුමද්ද අරගන්න කිව්වේ. මෙන්න බුදුරජාණන් වහන්සේ දෙන්නේ. මේ ලෝකේ ඔක්කොම කියන්නේ ලෞකිකත්වයක් අරගන්න. ලෝකෝත්තර රසයක් දන්නේ නැහැ. ලෞකික රසයේ කොතරම් හරි තැනක් අල්ලා ගන්නවා. ඒකට ඕන දේ ගන්න කියනවා. Hindu ධර්මයේ තියෙනවා බ්‍රහ්ම සදාකාලිකයි. ඒ පැවැත්ම ගැන කියන්නේ. එතෙන්ට අවශ්‍ය දේ ගන්න, ඒ අවශ්‍ය දේ කරන්න. ඒවලු ගන්න කියන්නේ පැවැත්ම ගන්නේ අනිත්‍ය දෙයක්, දුක්ඛ දෙයක්, අනාත්ම දෙයක්. නමුත් හිතා ඉන්නේ නිත්‍යයි සුඛයි ආත්මයි කියලා. අන්න මුත්තා සතියෙම මේ වැඩේ කරන්නේ. භාවනා කරන හිතන් දැහැන් වල ගියත් බබලෝට ගියා. ප්‍රතිපලයේ බබලෝ මිස නිවර නෙමෙයි. එහෙනම් ඒකදී මේ ආයු කාලයක් ඇද්දී පුණ්‍ය කාමයේ ශක්තිය ඉවරනහම ආයිත් ඇදිලා මිනිස්සුත් වෙලා උපදිනවා, පිරිසන් වෙලාත් උපදිනවා, හතර පහකට වෙනවා, හතම හතරකෙත් යනවා. ඒක වැරැක්ලා නෑ පොඩ්ඩක්වත්. අන්න ඒක තමයි කිව්වේ. එයා දැනගෙන ගිය ගමනක් නෙමෙයි. යම්කිසි දෙවි කෙනෙක් ඉන්නා දෙවියන් වහන්සේ නාට කියන පස්සේ අපේ පස්සේ ඔක්කොම ඉවරයි කියලා හිතාගත්තනේ පැවැත්ම. පැවැත්මක යථා ස්වභාවය හරියට තේරුම් ගත්තේ නැති කෙනා. එතෙන්ට හිත තියාගෙන එතෙන්ට ගියොත් ඒ ශක්තිය එතන ගෙවිලා ආයෙත් ආපහු වෙන්න වෙනවා. ආවට පස්සේ ආයෙ මිනිස්සුත් වෙනවා, තිරිසන්නුත් වෙනවා, සතර අපායෙත් යනවා. ඔකරම කොරසට යනවා. සසර ගමනේ අංශ මාත්‍රයක්වත් එයා විරක් කලේ නැහැ. අනාථය අනාථය. මෙන්න මේ විදිහයි අනාථ ගමනේ නිදහස් වෙලා. කොහෙවත් යන්නේ දෙයක් තියනවනේ. අන්න ඒක හිත දවසට දැනගන්නවා. නිවන් මඟ තේරුම් ගන්නවා ඉතින්. යන්න දෙයක් නැහැ. කවුරු වෙන්නද? නිත්‍ය වූ සැප වූ ආත්ම වූ යමක් යම් තැනක තියෙනවනේ. එතන උනාට කමක් නෑ. එහෙම දෙනක් තියනවද ලෝකේ? පේන තැන කොහොම නොපෙනෙන තැන කොහොම මොන ලෝකේ කොහොම එහෙම දෙනක් තියනවා කියලා විමර්ශනය කළා බලනකොට. සමාගයේ නුවන්ට ගෝචරන සත්‍යය. මොකද ඒ යන්නේ සත්‍ය බුදුරණන් හතේ දේශනා කළා හොයලා බලන්න මෙහෙම දෙනක් නෑ. සමුහ හිතලා බලන්න. අනාවරණ ඥානයේ ලෝතර බුද්ධ ඥානයේ මම විමසලා බලපුවාම මම දැකගන්න අංශු මාත්‍ර ඉදිරියට තුලක් තරම් ප්‍රමාණයක් වත්. නිත්‍ය වූ සැප වූ ආත්ම වූ නිගමනය දෙන්න. මේ පැවැත්ම තුල නැහැ. ඒක මම දැක්කා. හැබැයි මම කිව්ව පළියට පිළිගන්නේ නැතුව ඔක විමර්ශනය කරන්න. සම්මුති හිතලා බලන්න. අන්න Tamanටත් ඇත්ත පෙනේ ඊටකොට. මම දැක්කේ ඇත්තක් නිසා ඒක බොරු කරලා වෙන එකක් දකින්න විදිහක් නැහැ මේ ඇත්ත බලාගෙන යනකොට. මෙන්න ඇත්ත බලන ක්‍රමය. මේ ලෝකේ පවතින කිසිම දෙයක් කැමැතිසේ නැහැ. කැමැතිසේ පවතිනවා කියලා පෙන්වන්න පුළුවන් දෙයක් මොන සමීපතාවක් පෙන්වන්න බෑ මොකද එහෙම දෙයක් නැති බව මම දැකලා තියෙනවා සත්‍ය ආකාරයෙන්. යථා භූත ඥාන දර්ශනේ සියලු ආකාරයේ පූර්ණ ඥානෙ මම ඒක දැක්කා. මේ ඔයගොල්ලෝ සත්‍යයට අනුව හිතලා බලන්න ගියොත් ඔයගොල්ලන්ට කොතනකවත් මෙහෙ මම හිතන්නේ මම දැක්කේ නැති තැනක් හම්බෙලා මට දිනනවා කියලා කියන්න පුළුවන් දෙන්නේ ලෝකේ නෑ දුන්න ලෝකෙම නෑ. කොච්චර හිතාගෙන බැලුවත් කරන කරන විමර්ශනයේ Tamanට ඇත්තක් අවබෝධ වෙනවා. ඇත්තම නේ නැති අපි. ඉන්න දෙනා පවතින දෙනා හොද දෙනා තියනවා කියලා යම් කෙනෙක් නිගමනය කරනවා. ඒ උදේ නෑ කියන එක ඇත්තවල මට හැම වෙලේම ඔප්පු වෙන්නේ. බල්ල බල්ල ගන්න තියෙන අනිත්‍යක කරස්ස දෙයක්. මෙන්න මේක දැක්කට පස්සේ එයාටත් ඒ තීරණයක් එනවා. ඉතින් ඇත්ත වශයෙන්ම අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් මේ ලෝකේ හැමතැනකම හැම දෙයක්ම. එහෙම දෙයක් තුළ මට බැඳෙන්න හැදෙන්න ඉන්න හොඳයි කියන නිගමනය කරන සුදුසුද? තමාගේ නුවණින් තමා සුදුසු නිගමනයක් දෙනවා. සත්‍ය නිගමනය මොකද්ද? යමක් කැමැතිසේ නැත්නම් දෙන්නේ දුක නම් විපරිණාමයට පත් වෙලා වැළසෙනවා. එහෙම දෙයක් තුළ ගිහිලා ඉතින් බලාපොරොත්තු වෙන්නේ ලබන්න බැරි නම් මම ඒක බලාපොරොත්තු වෙන්නේ මගේ පරමාර්ථය ඉෂ්ට වෙයිද? මම බලාපොරොත්තු වෙන්නේ සැලසුමක්. සැලසුම නැති දෙයකින් සැලසුමක් බලාපොරොත්තු වෙනොත් එතනින් සැලසුම ලැබෙයිද? මෙන්න මේක තම මනසේ මෙනෙහි කරන්න ඕන. එහෙනම් දකින්න පැවැත්ම තුළ සැලසුම ලැබෙන තැනක් නැහැ. යමෙක් සැලසුම බලාපොරොත්තු වෙන පැවැත්මට හිත තිබ්බොත් ඔහු ඉන්නේ අපරමයි. ඔහු නිවනේ නැහැ. මෙන්න මේක දැක්කම පස්සේ දැන් මම මොකද කරන්නේ? යම් පරමක් එබඳු වන්නා දූෂ්‍ය පැවැත්මෙන් වෙන් වෙලා ඉන්න පුළුවන් නම් දූෂ්‍ය පැවැත්ම නිසා හටගන්න මහගින්න එතන නතර වෙනවා ඒතරා ගින්න නතර කරන්න මේකේ බෑ දස අකුසල් නිසා සිද්ධ කරන්නා වූ ගොඩක් තියෙනවා ඒක මහගින්නපත් වෙනවා ගින්නේ මහගින්නේ අඟුරු වල ගිනි ගත්තාම දැල්ලත් එක්ක යන එක එකක් දැල්ල නොයන එක තව එකක් මෙන්න මේ වගේ ලෝභ දේශ මොහ සහගතව වැඩ කරනකොට ඇති වෙන ගින්න ගින්න තුල ගැලෙන වහගින්නක් වෙනවා. මට මේ පැවැත්ම තුල වහගින්න නිවා ගන්න පුළුවන්. සියලු ගින්න නිවන්න බෑ. මෙන්න මේක දැනගන්නවා යථාර්ථය. සියලු ගින්න නිවන්න හිතුවොත් මේ තුල ඉඳගෙන. අසහනයටපත් වෙනවා විතර බැරි දෙනක බැරි දෙයක් කරන්න යනවා. පුළුවන් දෙයක් තියෙනවා. මට ලෝභකම අත්හැර ගන්න පුළුවන්, තරහව අත්හැර ගන්න පුළුවන්, මුලාව අත්හැර ගන්න පුළුවන්. ලෝභකම නිසා තරහ නිසා මුලා නිසා යම් විචිත්තතාවයක් යම් කිසි දාහයක් ඇති වුණා නම් ඒකෙන් නිදහස් වෙන්න හැම. හැබැයි 99ක් තියෙන්නේ ඒ ගිනි. තව ඉතිරි වෙනවා 100 ඒක ඒක විතර ගින්න. අර මෝහය නිසා තෝරගන්න බැරුවහම අනේ එයාම දන්නේ මං වැරදි වැඩ කරන්නේත් නෑ. මං දුස්චරිත කරන්නේත් නෑ. මම හොඳට සීලවන්තව ඉන්නේ. ඇයි මට කිසිම කරදර වෙන්නේ? අනේ ඇදෙන්න පහු. ඇයි මට මේ අසත්පුරුෂය ආශ්‍රය කරන්න වෙලා තියෙන්නේ? ඒක ඒක ඇයි මට කරදර වෙන්නේ? මට හැලපිලා ඉන්න නැද්ද? ඔන්න ඔක මෝහයේ ඉන්න. තා මෝහය ඇట్లా නැහැ. ලෝභය දේහය අධික වැඩපවත්වා ගත්තත් මෝහය වැඩපවත්වා ගන්න බෑ. මෝහේ විද්‍යාව තුළින් මෝහය දුරු කර ගන්න ඕනේ. මෝහය ඉවර නැති නිසා ඒකේ කාරණේ තියෙන්නේ. මම කවුරුවත් එමාලේ නැහැ. මම කාටවත් වතුර ගහන්නේ නැහැ. ඉතින් මේ මහා වැස්සේ ඇයි මං තෙමෙන්නේ? මහා පිටණියකට ගියාම කොහොමවත් අපිට මේ යා වෙලා මුවා වෙලා ඉඳ දෙයක් නැත්නම් මහා වැස්සක් වහිනවා. ඒ මිනිහා එතන දැනේ කියනවා. බලන්න මම කාටවත් වතුර ගහන්නේ නැහැ. මම කාටවත් වතුරෙන් හිඟි කරන්නේ නැහැ. එහෙම නොකරන මම ඇයි මේ තෙමෙන්නේ? ඇහුවොත් කොයිතරම් මොඩකමද? එයාට එතෙන්දි තේරෙනවා මම ඉහළ ප්‍රශ්නයක් නගනවා නම් එහෙම දැනෙන්නේ. මගේ මූලකම හැදෙන්නේ වෙන මොකක්ද නගන ප්‍රශ්නේ කියලා. වැසේ තෙවෙන එක කාටවත් බලයක් ඒක හේතුවේ බලයන්නේ වැසාම තෙවෙනවා වැසේ ඉන්නකොට. බලකන්න පුළුවන්. ඒකේ මුවා වෙන දෙනක් පිළිසරණක් නැත්නම් ඔහුට සිද්ධ වෙනවා දෙවෙන්නේ. ඊට පස්සේ දැනගත්තොත් මොකද කරන්නේ? මොනවා කරන්නද වෙන්නේ? වැසේ හැදෙන්නේ. හේවලක් හේවලක් නැත්නම් බේරෙන විතරක් නැත්නම් විතරක නම් මම ඉන්නේ එතන වහිනවනම් තේමෙන්න දුරු තිබුණාම මොනවා කරන්නද ඉතින් මම ඔබ කම්පායලා හරියනවා අන්න තේරුම් ගන්නවා ඉතින් බැරි වෙලා හරි කිව්වොත් මම අනුන්ට වතුර ගහන්නේ නැහැ වතුරේ හිඟි කරන්නේ නැහැ මම අනුන් තේමන්නේ නැහැ හේව කරද්දී ඇයි මන් තේමෙන්නේ කිව්වොත් හරි අපි හේතුවේ බලේ දැකලා තින්නේ ක්‍රමයේ දැකලා නැහැ නේ හරියට දැන් අපි හිතා ගන්න ඕනේ එක දෙයක් මෙච්චර වහින් දෙනවා. අනික කෙනෙක් ගෑනහනක කුරියා කරන බලය කියලා. මම ගණන් ගණන් ගන්නකොට විත නීතිකේ කියා. මගේ වරකට. දැන් මම අරු කරන්නක් ඇති වේරෙන දෙයක් ඇදලාගෙන මැදින් හිඳ පටන් ගන්නවා. කියන එකක් ඇහුවෙත් නේ අනුකරණවත් නෙවෙයි. ලෝක ධර්මතාවයක යථාර්ථය තේරුම් ගන්න බැරුව මම එහෙම දෙන්න මෙහෙ ආවිද නිසා මරම මට කොටු වෙන්න හිතනවා මේ පිටනිය මැද්දේ මහා වැස්ස. දැන් මම කාට වහින්නේ? කාටද කිව්වොත් මම නොදෙවිදින්දී. අන්න අපි දැනගන්නවා ඒ වගේ දැනගත්තා නම්. දැනගදී කොනන දෙයක් නෑ මම කරගන්න ඕකට එක මම විදවිල්ල ඉන්න ඕන කරන්න බෑ තමයි ඒක. ඒකත් දෙවෙන්නේ වෙනවා. මේ කවුරුහක් කරන එකක් නෙවෙයි. කවුරුහක් කරනවා මේ වැහි බින්දුනේ මම තිබන්නේ කියවල හරියන්නේ වැහි බින්දුනේ බැලලා හරියනවා. මේ හුලගෙඩි මේ හැම අතරම වැස්ස කරකෝ කරකෝ වෙන වගේ එකට මල්ලු කරන්නේ. හුලගෙඩි බැලලා හරියනවා. ඒකක්වත් හරියන්නේ නැවනේ. ඒක අපිට ප්‍රඥාවක් එනකොට ලෝකෙට ගන්න හරියන්නේ. යම් කාලයකදී යම් යම් බුදුරජාණන් වහන්සේ නම කිව්වනේ. මේ මනුස්ස සංඛාර කියන එකේ ස්වභාවය මේකයි. අපි ඕක අහලා ඉති ගණන් ගත්තේ නැහැ. මුට්ටුවර ගණන් ගත්තේ නැහැ බුදුන්. බලහල් නැතුව නෙමෙයි. බලට අහුන් කන්දේ යන්නේ. තුට්ටුවර ගණන් ගන්නේ නැතුව පාදල වැඩ කරලා අපි ඒ කාලේ කාශ්‍යප බුදුරන් වහන්සේ කාලේ පබසන ඕලාගේ බුදුරන් වහන්සේ කාලේ අපි තින්දලා තියෙනවා. බුදුබණ ගණන් කරන්නේ ගණන් ගන්නවද මෙතන නැහැ. එහෙනම් උන්වහන්සේ එදා මොකද දේශනා කළේ? අද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක තමයි එදා දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ මොන සංකාරයක් හොඳයි කියලා දේශනා කළා. සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති කියලා දේශනා කරන මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපේක තමයි කරුණාල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තින්නේ කොෝණාල බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊට ඉස්සර බුදුරු දේශනා කළේ අපි පඬිතුකම හොයන ඒ කාලේ අපි කවුරු වෙලා හිටියද? මොකා වෙලා හිටියද බුදුබණ හිටි බල්ලෙක් වෙලා ඉඳලා අපි අපි නිග්‍රහ කරගන්න ඕනේ. බුදුබණ අහන්නේදී කාලකන්ණියෙක් වෙලා ඉඳලා ඒකෝට. බුදුහාමුදුරු ඉන්න කාලේ අපි හිටියද කියලා අහනවා. හිටියනම් කාලකන්ණියෙක් වෙලා ඉඳලා. උත්තරේ ඒකයි. බුදුබණ කන්න ගත්තේ කාලකන්ණියෙක් වෙච්ච හින්දා අදත් මේ සැරිසරාගෙන එනවා එපා කිව්වේ. සබ්බේ සංඛාරා කිව්වම මනුෂ්‍ය සංඛාරයි තියෙන්නේ. දේව සංකාර බ්‍රහ්ම සංකාර අයිති නැද්ද? තිරිසන් සංකාර අපාගත සංකාර අයිති නැද්ද? ලෝකයේ යමෙක් යමෙක් ලෝකේ ගොඩනගෙනවා නම් ඒ ගොඩනැගීමට හේතු වෙන මූල සංකාර හිතෙන් කයි වචනෙන් ගොඩනගපුවා ඒකටයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ මතු මිනිස්සේ කියන් උඹට නිත්‍යව සැපව ආත්මව තැනක් ඉඳන් තියනවා කියලා එහෙම දේශනාවක් කරනවා. ඒ බුදුබණ කන්දාහක් නැති ඵලයකටවත් ගණන් ගන්න තියෙන දේ තමයි අපිට සිද්ධ වුනේ. කමක් නැහැ මිනිස්සු අතර උපදිනවා. අපි යාළුවෝ දාලා යන්නේ කොහොමද? නෑදෑය දාලා යන්නේ කොහොමද? අනේ පුතේ මතු දුම මගේ වැඩේ ඉපදියා. දුවේ උඹත් මගේ වැඩේ ඉපදියා. ඔව් අපේ අම්මා විතර වෙනා මේ අපි දත්තේ. අපි අම්මා යන පස්සේ මේනවා. අපි මතු අම්මම විය. මේ කාල කන්නේ ගොංගම පතලා. මුලාකම පතලා. හරක් වාගෙන ආවා. ධර්මයේ දැනෙති හරක්. ඕක පදපත හැදිලා ඉතින් මෙහා අපේ රාතපති ඕ මෙදා හිටපිට ඉන්න පුතා වෙලා ඒකට අම්මා වෙලා ඉන්න පැත්තක අහලවල්ලා හාතරහලයි හැමතැනම බුදුහාමුදුරනේ හැම අපි හිටියා. ඉඳලා තියෙන කාල කන් වෙලා ඉඳලා තියෙනවා. එදා බලහැවුවට ගෙම මේ මිනිස් සංකාර කියන්නේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසාර දෙයක් මේක මොහොතක්වා හිතන්න පතන වටනා දෙයක් නෙමෙයි කියලා දන්නවනේ එදා. දැනගත්තා නම් අද මේ අසත්පුරුෂ ශාස්ත්‍රයේ මම ඉන්නවා මොකද මේ කරදරේ කියන එක අහන්න වෙනවා. එහෙනම් අපි මේ රෝගයන් මහ වටිනා දෙයක් හැටියට හිතාගෙන අසත්පුරුෂ රෝගේ උපදින්න හිතනවා. අසත්පුරුෂ ලෝකේ කියලා නෙමෙයි දැක්කේ. ඒක ඒක අවිද්‍යාවේ හැංගුණා. අනේ මිනිස්සු අතර ඉඳ දිනා කොච්චර හොඳද? මිනිස්සෙක් මිනිස්සෙක් අඳුරගෙන හිටියනම් ජීවිතේ පතන්නේ මිනිස්සෙක් අතරේ. මිනිස්සෙක් අඳුරගෙන හිටියනම්. මිනිසයාගේ යථා ස්වභාවය මිනිසයා කියන්නේ මෙහෙම එකක් කියන්නේ රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත ගති ලක්ෂණ ඇති ආත්ම ලාභයේ ගෞරවයට කෑදර වෙලා ඉන්න ඕලෝ දැර වෙලා කසප්පුරුෂ වෙලා කියලා තමයි ලාභය වෙලා ගන්න ඔහොම එහෙම තමයි මේ මිනිසු කියන්නේ මොන තරම් ඉන්නේ කියලා දැක්කා නම් එහෙම. ආයෙත් එයා පතනවාද මිනිස් අතර ඉන්නේ? මිනිහෙක් වෙන්න පතනවා. අන්ති ඔය කියන අවිද්‍යාව නිසා තමයි පතාගත් එක උපාදාන කරගත් එක තමයි උපාදින් දනු මේ භවයේ ලැබිලා තියෙන්නේ. වල මිනිස් භවයේ හේතුව මිනිස් උපාදාන. දැන් භවයේ જાතිය හම්බ වුණා දැන් කරන්න දෙයක් නෑ හේතුඵල යෝග කරන. දැන් මෙතන ඉඳන් එක ගහනවා. මම පව් කරන්නේත් නෑ මොකුත් නෑ ඔක්කොම අත්හැරලා සුද්ධවන්තයා වශයෙන් මං ඉන්නවා. මට හරදර කරනවානේ ඔක්කොම එක්ක. අනේ ඉතුරු වෙච්ච මොහේ. දැක ගන්න බැරි වෙච්ච. දැන් මේක දැකගත්තා නම් අතර ස්වභාවය ඕක තමයි. එහෙනම් මොකද්ද මම කරන්නේ? මොනවද කරන්නේ? ඉවසන් දෙන්න. මම මොකක් කරන්න හදන්නේ? කවුරු හදලා දෙන්න හදන්නේ? මට ඔය එන අනික සෝවාන් කරවන්නේ. ලෝතුරා බුදු දෙපා වෙලා තිබුණාද ඒකම? ගෞතම බුදුරණන් වහන්සේ වැඩිම කාලේ අපි ඉන්නේ උන්වහන්සේ පාගන්න මේ මේක හොවා කරන්න පුළුවන් නම් උන්වහන්සේ යොදුම් කරාම පයින් ගිහලා ඉඳන් ගිහලා හැටි. ඒක රාසනය කරලා දෙනවා. බැරි හින්දා නිකන් හිටියේ. මුන්ට මොන සෝවාන්ද මුන් මේ ලෝකෙට කෑදරලා ඉන්නේ. උන්වහන්සේට ආසේ අනුසේ ඥානෙ දිනා පේනවා හිස් වල හැටි. මොකක් මේකට කොච්චර කිව්වත් මොට්ටයා මේකට තේරුම් ගන්න බෑ හැමයි බලන්න. මම මොකද වණ කියේ. ඊට පස්සේ මහරහතන් වහන්සේලාට වණක ප්‍රතිලෙන් ලෝක සත්‍ය සෝවාන් වෙනවා නම් කොච්චර වටිනවද? කරන්න පුළුවන් නම් නොකරේවි. කොහොමද මේ කාල කන්නේ පුළුවන් අරේ 100 ලහන කී කතරේ මේ අතරේ ඉන්නවා කොහොම හරි ගෑලවල් දෙකේ මහන්සි වෙලා හරි පුළුවන් කියන්න මග පෙන්නලා දෙන්න බැරි උන්ට මොන කරන්නේ අපිත් ඉඳලා තින්නේ ඔල්ලේ බැරි එකෙක් වෙලා උන්වහන්සේලා සංවේගයට පත් කර දෙනක අපි කටයුතු කරලා තියෙන මේ පෙර කාලවල උන්වහන්සේලා අපිට ප්‍රශංසා කරන්නේ කොතන ඉන්නවද සාගින් පත් වෙලා දේශයෙන් දැවිලා මෝහයෙන් මුලා වෙලා ලෝකේ උලා කකා ඉන්න දඟල් එකා කෙනෙක් උන්වහන්සේලා ප්‍රශංසා කරයි. කොහොමද ප්‍රශංසා කරන්නේ? එහෙම නොහිටියනම් අපිත් වෙලෙක් තාම භවයේ භවයේ ඇවිදින් ඇවිදින් මේ ගමනේ අදත් මිනිස්සෙක් කියලා මෙතන ඉඳී. ඒක ගැහුවා. එහෙනම් අපි උන්වහන්සේලාගේ ප්‍රශංසාවලක් වෙච්ච අය නෙමෙයි. අනේ මෝඩේ. මොනවා කරන්නේ? අන්ධ බාල පුදජන්නේ. ඕම ඔබට ලක් වෙච්ච අය. අපි හිතා ඉන්නේ ඒ කාලේ බුදුහාමුදුරේ දැකන අතු ලොකෝ පිළිගන්නේ. මෝඩ බකටීරුව කොච්චර බල කිව්වත් ඇහෙන්නේ අනාගතය හැමතොට යහපතක් උදා විය කියලා උන්වහන්සේලා ඉතින් හිතෙන් කිතුමක් හිතලා නැත්නම් මහා මෛත්‍රී සිත පතුරවන ඔච්චර කවදා හරිතොට යථාභූතය වැටහියි කවදා හරිතොට ඇත වෙන්නේ කාලකන්ණිය වැඩි වැඩි පෙර ගමනේ යනවා දුක් විඳින්න යනවා දුක් විඳින මග හදාගෙන අඳෝනා කියනවා ඇයි මට මේ දුක කියලා අවිද්‍යාවක මහත මොනවා කරන්නද අනේ මේ මෝඩ සත්‍යයන් කවදා හරි අවිද්‍යාව දුර වෙලා යථාර්ථය ලැබේවා උන්වහන්සේ ওই පැතුණා පතන්න ඇති ඔය ආශිර්වාදයන් කරන්නේ. අපි හිතා ඉන්නේ මේ සුන්දර ලෝකෙ කියන්නේ බුදුහාමුදුර අපි දැක්කම මෙහෙම අපිට හොඳට ප්‍රශංසා කරන්න. මොනවද ප්‍රශංසා කරන්නේ? ඇත්ත දැක්කනම් ධර්මයේ තේරුම් ගත්තාට පේනවා ප්‍රශංසා කරන්න හේතු නැහැ අපි දිවිලා. අපි අනුකම්පා කරලා තියෙනවා. අනේ මොන කාලකන්ණිය. කවදා හරි මේකට ඇත්ත තේරෙයි. කවදා හරි අවිද්‍යාව අවිද්‍යාවෙන් වැටහිලා මේ සසර දුක කියලා තේරිලා මේකෙන් විදෙන්න හිත හිතපුවා. අන්නේ නිවන් සාධ්‍ය වෙන කවදා හරි අත් වේවා. මේ මොඩියට එන්න මොනවා කියන්නේ. ඔය අදහස නම් උන්වහන්සේලාට එනවා. මහරහතන් වහන්සේලාට විදාවන ඔය අදහසයි ඉන්නේ. එනේ අපිට සුන්දර ලෝකයක් මවා දෙන්න උන්වහන්සේලා නේ අපි මොඩකම කරන් හිතන්නේ. පැවැත්ම තුළ සුන්දර ලෝකයක් ඔයින්නේ. මෙන්න මේ මූල ධර්මය අපි තේරුම් අරගන්න ඕනේ. එහෙනම් අනිත්‍ය නැති දුක්ඛ නැති අනාත්ම නැති දෙයක් මේ ලෝකෙ කෙසකට තරම් තියක් කොතනක හෝ තියෙනවා කියවනම් ඒක බොරුවක් මිසක් ඇත්තක් නෙවෙයි ඒක වෙන්න බැරි දෙයක් නිසා පුළුවන් දෙයක් නෙවෙයි ඔන්නෝක මනා සිහිනුවරට දහමතුරි විමර්ශනය කරන වැටහුණා කවදා හරි මෙන්න මේ වැටහිච්ච පුද්ගලයා ඕනකමක් ලැබෙනවා ඒ බඳු අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝකෙ යම්කිසි ඇලීමක් මත හට ගන්නවා ඒ මගේ මුලාව නිසා නේද? ඒ මගේ නොදැනුවත්කම නිසා නේද? අන්නේ ඇලීම කොහොම හරි දුරු කරගත්තොත් මේ පැවැත්ම තුළ මට ඊට වඩා දෙයක් කරන්න නැහැ. ඒක දුරු කරගන්න මොකද? මතු මතුත් මෙබඳු පැවැත්මක් ඇති නොවෙන්න. ඒ ඇලීම තිබුණොත් තමයි පුනර්භවයක් එවත් මතු මතු භවයක් හටගන්නේ. වෙච්ච භවයට කරන්න දෙයක් නැහැ. බැඳගත්ත දේ ගහනවාමයි ගහනවා කියන්නේ එක. හැබැයි පුනර්භවයක් සඳහා ඇති වෙන හේතුව චන්ද රාගය දුරු කරගන්නවා. ඒක දුරු කරගත්තා නම් එදිනදා ජීවත් වෙන ලෝකෙ මෙච්චර කාල අවිද්‍යාවෙන් ගොඩනගාගත්ත කාමෝදලට කොටු වෙලා ඉන්න මොන කරන්නේ? ඒ තුල තමන් තමන්ගේ වැඩේ කරගෙන අකම්පිතව ජීවත් වෙන පුරුදු කරන අන්න ධර්මයේ ඉතුරු කොට හම්බුණා. අදලෝ දහමින් කම්පාල වෙන දැනටපත් වුණා. අන්න බෞද්ධත්වයේ පූර්ණ කරගන්නවා. අටලෝක ධර්මයෙන් කම්පලාභී අලාභී ලාභය ලැබුණා කියලා උද්දාමයකුත් නැහැ, අලාභ ලැබුණා කියලා සංවේගයකුත් නැහැ. ආයතනපත් වුණා කියලා සංවේගයකුත් නැහැ, යසව ලැබුණා කියලා උද්දාමයකුත් නැහැ. නින්දාවටපත් වුණා කියලා සංවේගයකුත් නැහැ, ප්‍රහංසා ලැබුවා කියලා උද්දාමයකුත් නැහැ. සැප ලැබුණා කියලා උද්දාමයකුත් නැහැ, දුක ලැබුණා කියලා සංවේගයකුත් නැහැ. මොකද? ලාභ, අලාභ, ආයත, යසව, නින්දා, ප්‍රහංසා, දුක සැප කියන මේකේ කලවම තමයි මේ පැවැත්ම කියන්නේ. මේ පැවැත්ම තුළ කිසි කෙනෙකුට සියලු ආහාරයේ ලාභ ලැබෙන කෙනෙක්, ප්‍රාණසාව ලැබෙන කෙනෙක්, මේ තුන් ලෝකේ ඉඳලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෞත්‍රා බුදු වෙලක් ලැබුවේ නැහැ වැඩි. සියලු දන ලාභ ලැබුවේ නැහැ පාඩු වුණා. උදාහරණයට පාඩු වල බුදු කණ්ඩ වෙන එදා වේල දාන වේල නැති වෙන අවස්ථාවේ බුදු වෙන සිද්ධ වුණා. හැමදැන සැප ලැබුවේ නැහැ. මේ කාකාරු දුක් වේදනා කරදර ආවා. ප්‍රහංසා ලැබුවේ නැහැ නින්දා කෙලවරක් නේද ආවා. යකස කීර්තිය නැగిලා වෙන්නේ හැමතැනම. උන්වහන්සේ වැඩ පවත්වන්න උන්වහන්සේ නිඳා කරන්න, පාගල දමන්න පිරිසක් ඒක ලැහැත් වෙලා හිටියේ. ඔය අතරේ තමයි බුදුරන් වහන්සේ ලෞතර බුද්ධ කාලයේ ගෙවලා ඇවිල්ලා. බුද්ධත්වයෙන් පස්සේ 45 අවුරුද්දක් ගෙවි ඔය තුල. හැබැයි සම්පාවුනේ නැහැ හිතියවත් බුද්ධාමූලියේ නැහැ. අන්න ඒක තමයි ආර්ය ධර්මයේ තේරුම් ගත්ත කෙනා ඊළඟ යථාර්ථයේ වහන තීරණය. මුලින් තේරුම් ගන්නකොටම ඇති වෙනවා තමයි ඒ කම්පාව. අසත්පුරුෂයෙක් දැක්කහම සත්පුරුෂ ගුණේ පිටාගෙන ඉනකොට. සත්පුරුෂයාම ඇතුළු කරන්න නැත්නම් කොච්චර හොඳ අසත්පුරුෂයාගෙන් දුරිම දුර වෙන්න නැත්නම් කොච්චර හොඳ. මෙහෙම අදහසක් එනවා. එහෙම බැරි වුණොත් අසත්පුරුෂ ආශ්‍රයේදී දැවෙනවා දැවෙනවා පපුව හිර වෙනවා. වේදනාවක් එළවලක් නැතුව විඳිනවා. මොකද? අපි තවත් දැක්කේ නෑ ඇත්ත සම්පූර්ණයි. අසත්පුරුෂ ලෝකයේ අසත්පුරුෂයන් නම් කොච්චර හොඳ කර හම්බ වෙන්නේ. ඉදම්පි යම්පිච්ඡන් ගලමති සම්පි දුක්ඛ කිවෝ. මෙන්න මේකත් යම් කෙනෙක් මේ ලෝකයේ බලාපොරොත්තු වෙන යම් ප්‍රියදයක් මනාපදයක්. ඒක එසේ ලැබෙන්නේ නැහැ. මෙන්න මේකත් කැමැතිසේ යමක් ලැබෙන්නේ නැත්නම් ඒක දුකයි කියන මේ ලෝකයේ ඇති දෙයක්. අනේ මට සත්පුරුෂ ආශ්‍රයයක් ඇත්නම් කොච්චර හොඳද? නමුත් ඒක හිතවත් ලැබෙන එකක් නෙමෙයි. මේක ලෝකේ ඇති. අසත්පුරුෂ ආශ්‍රයත් ලෝකේ එක්කලාම තියෙන්නේ. ඇඳුමක් අරගන්න ගිහිල්ලා. ඒක පිටා බලනහම හොඳ ලස්සන බෝර්ඩයක් ඇතුළේ ලස්සන තියෙන ඔප් නැමිලා හොඳට වර්ණ තියෙනවා. අනිත් පැත්තේ කන පිට අඳුරු. දැන් අපි කියන අනේ වට කන පිට නැතුව හොඳ පිට විතරක් ගෙනියන්න තිබුණා. හම්බ වෙන්නේ මොකද ගෙනියන්නේ? කවදාවත් හම් වෙන්නේ නැති දෙයක්. හොඳ දේ විතර කරන් යන්න බෑ ඇන්නේ කන පිට දාලා හොඳ පිට ගෙනියන්න බෑ. හෝපේ ආරම්භ වෙනවා පිටින් ලස්සන මල් වැඩක් දාලා හදලා තියෙනවා හොඳට උස්මත් සංකල්පය. ඇතුළ බලපුවාම රළු. තේරේ පැත්තේ විතරක් උස්නංගලා තියෙනවා. අනේ මට මේ හෝපේ ඇතුළ පැත්තට පිට පැත්තේ විතරක් ගෙනියන්න තිබුණා. කෙනෙක් හිතුවොත් ඒක මෝඩකමද ඥානවන්තකම. පුළුවන් වැඩද? එහෙනම් පිට පැත්තක් බැලුවොත් හොඳ පැත්තක් ඇතුළ හළු පැත්තක් ඒකේ තියෙනවා. මෙන්න ලෝක ධර්මතාවය. හොදාය ඇතුළ කරන්න කියලා හැප්පියුනොත් නරක අසුරකුත් ඔය අතේ තියෙනවා. හොඳ රසවර්ධයක් අරගත්තහම රසවර්ධයේ විතරක් නෙමෙයි ඒකේ තියෙන්නේ. පොල් කෑල්ල හරි රහයි කියලා හපනවා. පොල් කුළුත් රහද? පොල් කුළු වාසේ මේ විතරේ රස මේ කිරි ටික තියෙන්නේ. පොල් කිරි ටික හැදලා තියෙන්නේ පොල් කුළු වාසේ. මිරිකන කියලා පොල් රොට්ට අහලා දාලා ඉවරනේ ඒක හපලා බැලුවොත් එහෙම. අර රහ තියෙනවා. ඒ පොල් ඩොල්ට නැතුව පොල් කිරි ගේන්න පුළුවන්. නිර්මාණය වීම. ඒක කරන්න බැහැ. වර කමදුන හරි හරි කියන. වර කටුවක හදු. කටුව අහකලා වර කමදුන ඉඳන් හදුනා කියොත් වෙයිද? එහෙම ක්‍රමයක් ලෝකේ තියෙනවා. අනේ මේ කටුවයි දිරි වහල්ලයි එකක්වත් නැතුව වර කමදුන විතරක් හදුනා ලෝකේ. කිව්වොත් එහෙම. එහෙම ක්‍රමයක් තියෙනවා ලෝකේ හැදෙන්නේ. එහෙනම් මధుරට අයිති කොච්චරද? සහ නැති හරිය කොච්චරද? කඩුව හරිය කොච්චරද? වැඩි හරියක් තියෙන මොනවාද කොස් ගෙඩිය? කොස් ගෙඩියක් වාගේ තමයි අපේ ජීවිතය. සහ හරිය බොහොම ටිකක් තියෙනවා. සහ හරිය වට කරලා ඇතුලේ තියෙන මතු ජීවි හට ගන්න කොටසකුත් ඒක තමයි. ඒක තමයි බීජය. බීජය වට කරලා තියෙන රසය. ඔය රසය සෑගෙන තමයි ඔක්කොම එක දුවන්නේ. හැබැයි රසය බේරා ගන්න රසය පවත්තන්න වැඩක් නැති ඉරිටිකකුයි රස නැති ඉරිටිකකුයි කටුක වන්නා වූ කටු ගොඩකුයි කහිලා තියෙනවා. කපිලෙන් ලැබුණා. ඔය භෝජනය කරන් තියෙන වහල්ලත් ඒ වගේම හරයක් නැති එක රහනදී. මේ සමාජය තුළ රසවත්දී හොඳවත්දී මම බලාපොරොත්තු වෙනවා අනේ මට මෙහෙම ඉන්න තියෙනවා නම් කිව්වොත්. අන්නේ වර්ග මදුල විතරක් හැදෙනා නම් මේක අකන්න තියෙන කොච්චර හොඳ කිව්ව එකේ මෝඩද මේ දිවිලි මෝඩද මේ ලෝකෙ හොඳින් ඉන්න තියනවා නම් මට කරදරයක් නැතුව කියන වචනේ අනේ වරක මදුල විතරක් හැදෙනා නම් මේ පතුයි දෙලි පහලි ඔක්කොම නැතුව කිව්වා වගේ වැඩ මේ අපි හිතන්නේ නැහැ මේ ලෝකෙ සන්තෝෂයෙන් ඉන්න හැට පහළ වෙච්ච එකක් කියලා කල්ල සුඛං කල්ල සුඛ විපාකං කියන්නේ කළු සුදු සහ කළු සුදු දෙකේ විපාක සම්මිශ්‍රණයක් මනුස්ස ලෝකේ කියන්නේ. කෙරව පෞසා පින්වල දෙකේම සංකලනය. ඉතින් මේ හටගත්තේ කවදාවත් අපිට ඕන ඇදී හොඳ ජීවිතයක් ගත කරන්න එක එහෙම ලෝකයක් නෑ. මේක තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තා නම් මොකද වෙන්නේ? අර ඉතින් තිබිච්ච 10 ඔකෝ ඇරිලා යනවා. එහෙනම් අපි දැන් පිළිතුරු හොයන්නේ දුකට නෙමෙයි. දුකට පිළිතුරු හොයන එකක් මේකේ නෑ. පැවැත්ම තුළ දුකට පිළිතුරු හොයන බුදුදහම කල හැමතැනම තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊට අර මහ බුදු දෙයක්. මේ පැවැත්ම තුළ ආහාර ආහාර නැති කරන ප්‍රතිකර්මයක් හොයා ගන්න. දුක නැති කරන දෙවි. තවත් මේක ඇස්සේ තියෙන රස රස රස ගුණ රස කියලා දෙන පොඩ්ඩක් තියෙනවා ඇස්සේ මේ දුක ඇස්සේ. ඔන්නෝක් නැති කරන ක්‍රමයක් හොයා ගන්න. ඒතරම් බුදුදහමේ විමුක්තිය හම්බෙන්නේ. බුදුන් වහන්සේ දේශනා කළේ ඔන්න ඕකයි. යම් ලෝකේ පිය රූපං සාප රූපං ඉත්තේසා පඤ්ඤා උපජ්ජමානා උපදිදී එතෙනි විසමාන වෙන්නේ. සංහා පහළ වෙන්නේ මේ ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් ඇත මధుර ස්වභාවයක් සම්නිතන. ඔන්න ඕක දුරු කරපාලු. ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ කැමැත්ත දුරු කරපාලු. දුක දුරු කරන්න කිව්වා. දුක හටගන්න ලෝකේ හැටි. දුක දුරු කරගන්න ඕන. මේද මේ දුකට හේතුනේ මොකද? පෙර මේ දුක ආශ්‍රේ තිබෙන පිය ස්වභාවය, මధుර ස්වභාවය හරි වටිනා දේවල් කියලා අරගෙන. ඒකට චන්දරාගයෙන් බැඳීම නිසා තමයි මේ හැටි දුක වලට කරගන්නේ. දුකෝ ලෝකේ වතිත්‍ිතා. මේ ලෝකේ දුකේ පිහිල්ලා තියෙන්නේ. මේ ලෝකේ දැකගන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දුකෙන් මිදෙන්න නම් ලෝකෙන් මිදියන්න. ලෝකේ එතන වියන්න. ලෝකේ දුක දුක තියා දුක ඇතුව ඉඳලා ලෝකෙ හොයන්න එපා. දුකෙන් නිදහස් වෙන්න නම් ලෝකෙ නිදහස් තියන්න. ලෝකෙ කියන්නේ දුබලමයි. මේකට ප්‍රතිකාරව දුකට ප්‍රතිකාරව හොයන්න බෞද්ධ වෙලා හැදෙන්නේ එපා. යන්තම් සැකසීලක් තිබෙන ඔයා සිදි විතරක් පියසමාවේ මధుර ස්වභාවය. බුදුරණාහි ඔය ලෝකෙ ඉති කරපියා. අනාථෙන් අනාථය වගේ පේන්න පටන් ගන්නකොට. දුකට පිළිසන්නක් නැහැ එන්නේ දුක පිළිසන් කියන. යන්තා සැලසීලා තිබිච්ච ආස්වාදයක් තිබුණ එකක් තියෙන එකක් පිළි කරපන් කියන. දැන් සාමාන්‍ය නියමර වෙන්නේ අනාථෙන් අනාථ කවලෙ විපත වෙන්නවා. තිබිච්ච සැලසුමත් අත්කරවන්න කියන. ඒකක් නේ. මට යන්තා එකම සැලසීලා තිබුණේ මේ ළමයා හින්දා උගේ හුරතල් බල බල ඉන්නේ. ඔච්චරයි සැලසුම. ඕම ওই නීච වැඩි අතරපන්. ඕකත් අතර දාන්න. හුරුතල් මල්ලේ. ඔන්න ඔහොම උඹට එන උගුල. එන් එන ළමයා හොර ගන්න නාවකම් ඔක්කොම කරපන්. ඒක විදිහම. හැබැයි ආහාව කියන්නේ වායි. සැලසිල්ල දින ළමයා හුරුතල් මල් බලා උ ඉන්නේ ඉන්නේ අර කල්පන ප්‍රතිකරණ ලෞකිකත්වයේ තියෙන අදහස විතරයි. සැලසෙන්න තිබෙන ප්‍රිය ස්වභාවයක් තියෙනවා සැලසෙන්න තිබෙන ඔන්නේ දරුවෝ රබලේ හරි. ඔයයි ගත බොහෝ පොඩ්ඩක්. මට මෙහාව කෙනාගේ මෙන්න මේ ගුණයෙන් තමයි යන්තම් සැලසිලා ඉන්නවා. දැන් නම් මට එපා වෙලා තියෙන්නේ. කවදා විදහාක් වෙන්නද? දැන් මෙහෙම කියනවා. හැබැයි බුදුරන් වහන්සේ දේශනා කළේ ඔන්නේ කවදා නිදහස් වෙන්නද කියන දඟල මානසික අත්යේ තැවීමක් කරපන්. ඒක තැවෙන්න යන්න එපා, ගැටෙන්න යන්න එපා. එන හැටියට මූල දීපන්. හැබැයි මෙන්න මේක හින්දා තමයි මම මේ යන්තම් ජීවත් වෙලා ඉන්නේ කියලා ඔන්න අල්ලකට චන්දරාගී. ඔන්න උපාදානිය. ඔන්නේ උපාදානිය දෙකම මතු තෝරවයි නැති මෙරෙන්න බෑ. අන්න එකක් තමයි. හැබැයි මුලදී පේන්නේ අනාථයෙන් අනාථයට වැටෙනවා. යථාර්ථය දැක්කට පස්සේ නිවන සැපසීම ආවට පස්සේ අත්හැරී ගියා, නොඇලී ගියා, මිදී ගියා, දැම්මම ගැහුවත් එකයි, වැන්නත් එකයි, මොනවා කිව්වත් එකයි කම්පාවක් නෑ. අකම්පේ වාඩවත් වුණා. එන්න දුක මැදේ අකම්පේ වුණා. අන්න නිවන. නිවන ස්වභාවය ඕකයි. දුකෙන් පැනලා ගියා නම් නිවනක් නෑ. ඒ අපේ මූල කතාව. මූල මෙච්චර කල් කියන්නේ යන්නේ ඒක තමයි. දුකෙන් පැනලා ගිය නිවන දකින්න අද කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තියෙන දුක තුල නිවන් දකින්න. එදාට මොකද වෙන්නේ? මේ ගමන මැරෙන එකක් තියෙන්නේ. ඉන්නේ බලහත්කාරයෙන් මැරෙන්නේ හිතෙන එකක් නෙවෙයි. බලහත්කාරයෙන් මැරෙනවා අපි දුක ඉවසලා නැහැ. ඉවසලා ගන්න බැරුව ඇයි මැරෙන්නේ? මැරෙන්නේ දාඩ මැරෙන්නේ. ඒක නම් ප්‍රශ්නයක් නේ. බලෙන් මැරෙන්නේ බලෙන් පැනලා යන දෙයක් හැදුවොත් එහෙම. ඒක බුදුදහම නෙවෙයි. ඉතින් මෙන්න මේ මූල ධර්මයේ තේරුම් ගත්තට පස්සේ තමයි දැන් මම මොකද පස්වාස කරන්න ඕනේ? පහ කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේක හරියට වැටහෙන්න. මෙන්න මේකේ මුත්ත සතියේ මොට්ට සිහිය සිහිය නැති මොට මොට සිහිය ඇත්තාට. මේක තේරෙන්නේ හුස්ම නම් පහ කරන්න පුළුවන් නාහින් ඇදයට. ඒක නම් ඕන මොට්ටේ උඩ පුළුවන්. හැබැයි මෙන්න මේක කරන්න බෑ. මොනවද පහ කරන්න ඕනේ? යම් යම් තැනක ප්‍රිය ස්වභාවයකට මధుර භාවයේ ස්වභාවයේ චන්ද රාගයෙන් බැඳෙනවාද? මෙන්න මේ චන්ද රාගයේ පස්සාව කරපන්. චන්ද රාගය නිසා තමයි සසර ගමනට පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය සකස් වෙන්නේ. අනේ ඥානයෙන් දැනගන්නවා. සම්පජඤ්ඤ භාවයෙන් දැනගන්නවා. ඒතර ඒකත් ඇරියොත් මොකද වෙන්නේ? මූලික වශයෙන් උපාදානයේ හේතු අත්හැරුණා. උපාදාන නිරෝධ චන්දරාගය අත්‍යන්තන උපාදාන නිරෝධන උපාදාන නිරෝධ භව නිරෝධ භව නිරෝධ ජාති නිරෝධ ජාති නිරෝධ ජරා මරණ දෝක පරිදේව දුක දෝන උපායස නිරුද්ධිය ඔන්න මාර්ගය හොයලා මෙන්න මේක තේරුම් ගන්න යම් රාගයක් යම් දේශයක් යම් මෝහයක් හේකර ගැනීම සඳහා මනා තීනෝණින් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකලා දුකට ඇද දමන උගුල උතනයි කියලා දැකලා මේක නම් ඇලුම් කරන වටිනා එකක් නෙවෙයි කියලා මානසිකත්වය සිහි කරන්න පටන් ගත්තා නම් මෙන්න මේ නෙක්ඛම්ම සංකල්පනාව නිවන්ම ගතිය දැනගන්න එක සතියේ. ඒ දැනගෙන නිතරම මම ඒ සිහිනුවණින් ගත කරනවා. ඊට අනුකූල දේ හිතනවා. අන්න නුවණ. ඔන්නේ සිහියයි නුවණයි යම් කෙනෙකුට තියෙනවා නම් එතන මුට්ටා සතිය සහ අසම්පජාන වශයෙන් නෑ. අසම්පජාන වශයෙන් නෑ. එතන තියෙන සම්මා සතිය සහ සම්පජාන්නේ. සති සම්පජාන්නේ. මෙන්න සති සම්පජාය කෙනෙකුට තමයි පහකල යුත්ත පහකල හැටියට වදහා ගන්න පුළුවන්. අතුරු කළ යුතු ආර්යචායක මාර්ගයේ තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ දෙක තේරුම් ගන්න පුළුවන් වෙන ආර්යචායක මාර්ගය ආස්වාද කරමින් මිත්‍යා මාර්ගය පස්සාස කරමින් හිතන කියන කරන හැම මොකටක් පාසාන ජීවිතවලින් ඔබ තේරුම් අරගෙන කටයුතු කරන තව ගුරුවරයෙක් අවස්ථාවක් නැහැ. තමන්ගේ මාර්ගයේ ලස්සන වෙන්න හදන තමන්ට නිවන් මාර්ගය රැකෙනවා. හොඳ ප්‍රබෝධයි. උදේ ඉඳන් රෑ වෙනකන් ඒකේ බයිනවා. නානක් වාසි. උන ගහන්න හිතෙන්නේ නැහැ, බයින්නේ හිතෙන්නේ නැහැ, උනේ පරිගන්න හිතෙන්නේ. ලෝකේ හැටි මොනවා කරන්නේ? ප්‍රඥාව අපිට එන්නේ නැහැ. ප්‍රඥාව අපි හදාගත්ත එක. ඒක දෘෂ්ටිය. මට අහ කරදරයක් කියලා හිතන තරමට ඒක කරදරයක් වෙනවා. දැන් කෙනෙක් බයිනවා. දැන් අපිට සමහර කෙනෙක් මට මේක වෙන්න නෑ මහ කාලයක් මේ අසත්පුරුෂයෙක් කරලා ඉන්නකොට මම ඔබට මොනවද කලේ කියපන් උදේ ඉඳන් හැරගත්ත මොනවදයක් නෑ මට බයින මේක එයා කියන්න පුළුවන් මගේ වැරදි වෙන්නේ මට බයින දැන් එයාගේ වැරදිලාද මේ හිතුවේ බැලහම කල්ලු හිතුණා කල්ලු ගැහුවා නම් කල්ලු හිතුවේ බැලනට කල්ලු හිතෙනවා හිතන හිඳලා තියනවා ඒක අරගත්ත හිඳ. සැනසille ඉන්න නෑනේ මට. අන්න අල්ලාගත්ත උපාදානය. සැනසille ඉන්න හිතුව එකයි උපාදානය. එන සැනසille කොහෙද බලාපොරොත්තු වෙන්නේ? පැවැත්ම තුලම තව පැවැත්ම තුල සැනසille. එන කොහේ හරි පැවැත්මක් ඇද්ද සැනසුම කියන මායාවට හැවටිච්ච පැවැත්ම ඕකටම හවටලා ගිනවා. මරණ මොකද හරි අවිද්‍යාව කියලා දෙනවා. අනේ අපි ළඟ තියෙන කිසි කරදරයක් නෑ. අපේ අපේ කට්ටිය හරි සමගි. එන්නකො අපි ළඟ අනේ මටත් ඕනේ එහෙම කට්ටියක් තමයි. යන් කියලා මෙතෙන් ඇහැරලා මේ මැරලා කොක් කාලා පණ යනකොට මනෝ වේගයෙන් එයා ගිහින් තියෙන්නේ ලැහම් කට්ටිය. අනේ ලැහම් කට්ටිය මොකද කරන්නේ? බලනකොට සුන්දර ලෝකයක් මවලා පෙන්නකො කපටි. මනමාලි එක්කම දවසට නම් මොකුත් නෑ. ගෙදර බලපුවාම පුදුම හද ගෙදරයි. ගිහිලා දවස් දෙකක් වෙලා ගිහින් බලනකොට අර කබඩු ගැදලා ගියා මේක කබඩු ගැදලා බලනවා ඉඳ ගන්න පුදු ගැල්ලක් ඉඳරනේ මොනවද තියලා තියෙන්නේ ගෙන්න ගන්නකන් අනුගේ වලුවට ගෙනහලා හද ගෙදරක් මවලා බලපහන් හැලි වලන් අරන් යා පෝ පිරිලා කිසිම දෙයක අඩුවක් නැහැ කන්න බොන්න දේවල් පිරිලා සෝමානිය අපිට ගිහිලා බලනකොට බොඩු කොල ගහ කලාව ඉඳලා කන්න ඕනේ මොනවා කන්න මගුල කන්නේ දාන නිකන් ඉඳලා කන්නේ හිතාගෙන ඉන්නේ හරි වීඩියෝ වලදී පටන් ගත්තා අපි ගාව විදිහ කියනවා. අනේ මං ආවේ කොහොමද? මෙන්න මේ මුලාව තමයි ලෝක මුලාව. අපි හිතුවොත් මැරෙනකොට අඳ ගන්න කට්ටිය සුන්දර ලෝකේ සත්‍යයෙන් අඳ ගන්නවා කියලා. නෑ නෑ මවුත් බෙදෙන්න අඳ ගහගෙන යන විදිහ තමයි කියන්නේ. එදාට අපේ නෑදෑය වෙන්නේ අනුන්ගේ ඇඳුම් ඇඳගෙන තමයි එක්ක යන්නේ. බලපහම සුන්දර කුමාරියෝ වගේ ඇඳිලා දේවාගෙන අපාගේ ඉන්නේ. මැරිච්චිම. උන්ගේ ලෝකෙට ගන්නේ. එක ගිහින් බලනකොට උන්ට ඇඳුරුන් දැන් තියෙන ඇට සැකින්. මෙන්න ලෝකේ හැටි. හැවටිල්ල. මෙහෙම සුන්දර ලෝකයක් මවලා තමයි අලගහන්නේ කවුරු. මේ ලෝකේ කියන එකේ තියෙන අසාධාරණ ලෝකේ කියන එක මුලාව. ඕක දැක්ක කෙනා කවුරු මොනවට වගේ කිව්වත් මට අල්ලන්න දෙයක් නැහැ. මට එකක්වත් නැහැ. ඉදානේ ගමන ඉවරයි. ගමන ඉවර නම් හැවටිල්ලෙන් මිදුණා. හැවටිල්ලේ ගමන හැබෑනම් හැවටිල්ලත් එක්ක ගමන තියෙනවා. බඩුවක් විකුණන බුදලාහි කොහොමද ඇත්තා කියලා දෙතුණා. වර්ණාව කොහොමද? මේක වටිනාකම මේක හරි හත්තිය ඔක්කොම කියනකොට මිනිහා මොකද නෑ මවලා පෙන්නලා තමයි දෙන්නේ. ගිරහන් හිටා බලනකොට වවුණු අතරින් දාලා බහ කරලා පුරුලා යනවා. විදුල විවරගන්නේ අර විදිහට කියලා. අය බලුන් කා කියනවා අපි කොහොමද කියලා. වෙන විදිහකට. ඒකේ හොඳ පැත්තම කියලා යොදන්නේ. කෙරෙවිට යමක් දෙන්නේ හිත වශයෙන් කරගන්නේ ඔක්කොම කරන්නේ කොහොමද? අපිත් මහදලා කියන්නේ. කවදාම නරක පැත්තක් දැකලා නෙවෙයි අරන් ඉන්නේ. හොඳ පැත්ත ගැන අහලා හොඳ පැත්තට හිත යොදලා. දෙන්නෙත් එහෙමයි ගන්නෙත් එහෙමයි. මේ අවිද්‍යාව කියන්නේ මේක. අවිද්‍යාවට ඇත්ත වැහිලා හිටන්. පංචකාමීන ඇති මායා කප්ලියකින් ඔබ දානවා. ඔන්නේ ඔපේ විදිහ තමයි අපි ගිහිල්ලා අරගෙන ආන්නේ අපේ දුක් විඳින්න. පිටින් ආපු ඔබේ ඇතුළ හපේ. කිව්වේ පිටින් ඔබේ යටින් හපේ කිව්වෙත් ඕක. සසර ගමන කියන්නේ මෙහෙම එකක්. මේකේ සුන්දර ලෝකයක අවංක ලෝකයක් බලාපොරොත්තු වෙනාට කොහෙන් බලාපොරොත්තු වෙන්නේ? එහෙම එකක් මේ ලෝකේ නෑ. ලෝක පැවැත්ම හැදිලා තියෙන්නේ. ඔන්න ඔය එකක්. ඉතින් මේක යථාර්ථයෙන් අපි දකින්න ඕනේ. යථාර්ථයෙන් දැක්කනම් මේ જાතිය හේතුයේ ඵලයක් ලබා දිනවනේ. යථාභූතයේ දැයිනකොට ධර්මයේ තේරෙනකොට මං ලබලා තියෙන ඵලයේ වෙනස් වෙන්නේ කොහොමද? ඒක පෙරහේතුවේ ඵලයේ. දැන් ධර්මාභෝධයක් ලැබුණා නම් දැන් මං ළඟ ඒ වගේ දෙයක් හල්ලන්න හේතු නැත්නම් මතු ඵලයක් මට නැහැ. මතු මම නිදහස්. මේ විදිහින් පෙරහේතුවේ ඵලයේ. මුලා වෙච්ච එකේ හේතුවේ ඵලයේ මුලාවක් විතර කවදාවත් සත්‍යයක් වෙන්නේ. වැහැරෙන දියා කරගත්තා නම් හොඳයි කියලා හේතුයේ ඵලයේ වශයෙන් වැහැරෙන දියකට හිමිකම් ලැබුවා මිසක් වෙන එකකට ලැබුවේ නැහැ. මැරෙන දියා හොඳයි කියලා අරගත්තා නම් හේතුව හොඳයි කියලා නිගමනය කරන්නේ. ඵලයේ වශයෙන් මැරෙන දියක් හම්බුනා මිසක් වෙන දියක් හම්බ වෙන්නේ නැහැ. දුක් විඳින දෙයක් හැප විඳින දෙයක් කියලා හිතාගෙන හේතු වශයෙන් ගොඩ නැගුවා. දුක් විඳින ඵලය හම්බ වෙනවා මිසක් හැප විඳින ඵලයක් හම්බ වෙන්නේ නැහැ. බලාපොරොත්තු හතරක් හදපීමක් අවිද්‍යාව නිසා ලැබෙන්නේ වේදනාවක් දුකක්. මෙන්න මේ කියන කාරණේ හරියට තේරුම් ගත්තා තමයි ලෝකේ පාවෙන්නේ. එතන ලෝක සත්‍යයන් ලෝකේ පාවෙන්නේ. ලෝකේ පාවෙනකම් මං ඊතන බැඳෙන හැදෙන මානසිකත්වයේ අත්හැරිය යුතුයි කියලා අදහස ගන්න බෑ. එපා වෙච්ච නැති දේකට කොහොමද ගන්නේ? එයා මූල ධර්මයේ අහලා දර්ශනයේ පහතබ්බ කියන්නේ. මේ දර්ශනයෙන් පහ කළ යුතු කොටස මෙසේ පහ කරගන්න ඕනේ. දහම් දැකීමේ. අන්න එයාට ඊට පස්සේ ඇලෙන ගැටෙන තත්ත්වෙ නැති කරගන්න. අවශ්‍ය කරන භාවනාවේ පහතබ්බ කියන කොටස ඊළඟටයි ඔහුට හටගන්න. නේ විදා විදර්ශනාත්මකව දැක දැකම උනේ පහ කරගන්න සත්‍ය දැකලා පහ වුණා තමයි ඒක යථාර්ථයෙන් පහ වෙන්නේ. එහෙනම් අපි කරන කියන හැම දෙයක්ම හිතන හැම දෙයක්ම. මෙන්න මෙසේ කිව්වොත් කොළොන් හිතුවොත් මෙන්න මේ ආකාරයෙන් මේක සංඛාර බවටපත් වෙනවා. එතන මේකෙන් මෙබඳු අදහස් නැති මානසිකත්වයක් මට උදා වෙනවා. එතන විඥානයක් ඇති වෙනවා. එතන මට වේරෙන්න බෑ මනසට ඊට අවශ්‍ය දේවල් බහගන්න නාම රූපයක වහිනවා. මගේ අතකන් දිවනාදී ශරීරය ඒකට ආයතන වෙනවා. ඒ જાතිය ස්පර්ශ ලබනවා. එවන් වින්දනයක මට ගෝචර වෙන්න සිද්ධ වෙන්නේ. එතන මගේ හිත බැඳෙන්නේ එතන, උපාදාන වෙන්නේ එතන. එතන මම ඉන්නේ ඒ භවයේ. එහෙනම් ඒ භව මම ක්‍රියා කරන සාකාර යලි යලි භවයේ හට පුනර් භවයේ මම මිදෙන්නේ. ඉතින් භවයෙන් જાති හටගත්තා. ඒ જાතිය මට හම් වෙනවා හිතා වෙන එකක් හම් වෙනවා. මේ පටිච්ච සමුප්පාදේ අපේ වාසාවෙන් දැන තේරුම් යන විදිහ කිව්වේ ඒකයි. වචන වශයෙන් අරින්න මේක තෝරගන්න ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ අපිට වැටහෙන හැටියට මේ පෙරලිය යන හැටි බලන්න. අන්න ඒතකොට පරිත්‍යාගපාදී කියන දහම් තීරීම ඉන්න පටන් ගන්නවා. මේ මම මෙහෙම කළොත් ඇයි මම මෙහෙම කරන්නේ? ඒක හොඳයි කියන දෘෂ්ටි අවිද්‍යාව. ඒ අවිද්‍යාව නිසා මේ මුලා දෘෂ්ටියක් එන්නේ. මේක ඇත්ත සත්‍යය මොකද්ද? අන්න ධර්මයේ මෙනෙහි කරලා බලනවා මෙන්න මේක මෙබඳු දෙයට උගුලා. මෙබඳු විලිස හිතුවක් කිව්වක් කරොත් මම බේරෙන්න හම්බෙන්නේ නැහැ මේ. ඒකට ආහාර වැටෙනවා. ඒ විඥානේ නැගිනවා. විඥානේට ආහාර දුන්නොත් විඥානේ මෝරනවා. ඒක හේතුඵලය එකයි. ඒකයි ධර්මතාවය. ආහාර දුන්නොත් විඥානේ වැරෙනවා. දුන්නොත් විඥානේ මෝරනවා. මේවට පස්සේ මගේ හිත මට පාලනය කරගන්න බෑ. ආගෙතිටපත් වෙනවා. ඊට පස්සේ මට ඒකම කරන්න නාම රූප බැහැ ගන්නවා. විඥානේ නාම රූප වහිනවා කිව්වේ ඒක. මේ විදිහට වැරදි දෙයක් නොහොවිනා දෙයක් හුරු කරගත්තොත් පුරුදු කරගත්තොත් ආයි දේශයෙන් බේරෙන්න හම්බෙන්නේ. ඒකට කල්පියාභාවය වෙන්න ඕන. අන්නේකට කල්තියා වාරිලා යම් ගුරු පුරුදු කරගත්ත දෙයක් නෑ උත්සාහයෙන් වීර්යයෙන් යුතුව ඒක පහකට දමන්න ඕනේ. අන්න පස්ස අසුනහම. මෙතෙක් කල් එවන්දු මුලාසහගත, ලෝභසහගත, දේශසහගත, මෝහසහගත අදහස් ඇති කරවලු. එවන්දු පාප විරුද්ධ මානසිකත්වයක් තියෙනවනේ. මේ මානසිකත්වයේ එවන්දුම හිතවිලි යලි හිතපන්. අදහස දෙනවා. එවන්දු දෙයම කියපන් පාළුව නැහින. හරි අමාරු වෙන්නේ. සත්‍ය ඉන්නේ එවන්දු කියනකොට. එහෙම දේවල් කියපන්. බොරු ගේනම් පස්වතේ බලාම කියපන්. ලෝභ තරහ මොන විදිහට ඉඳපන්. ඒක තමයි ප්‍රියමනාප. ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාදාන කරපන්. නැත්නම් සැලසුමක් නෑ. අදහස දින්න පටන් ගන්න ඕන ඕකට. යම් තරමක් මේ විඤ්ඤාණ බලවත් වෙනවා නම් ඒ තරමට හිත පාලනය කරගන්න බෑ අදහස් දෙනවා. ඒ පස්සේ ඵලයන් හඹා ඵලයන්. මේක තමයි දින අදහස. හිතට වහන් දුනොත් ධර්මීය වරන්ද බෑ. Tamante එනින අදහස් වලට වහල්ලක් මේ ධර්මයේ වළන්න බෑ. එක එකනා කියන ඒවාට වහල්ලක් මේ ධර්මයේ වළන්න බෑ. ධර්මයට අනුකූලව හිතන්න ඕනේ. එතකොටයි ධර්මයේ මාර්ගය ගන්න පුළුවන්. අරයා කිව්වට මෙයා කිව්වට මට ඕන එකක් හිතුණාට. ඒක අක්කාත ධර්මයේ කියන්නේ ඒකයි. මට ඕන හැටියට කරලා වෙන කියන එකයි. සර් පුත්ත කියන්නේ මට ඕන හැටියට කරනවා. ඒක අක්කාත කියන්නේ මට ඕන හැටියට කරන්න බෑ. ධර්මයේ මුලම දැනගන්න ඕනේ ඇයි. ධර්මයේ කාටවත් ඕනේ හැටි නම් මට ඕනේ හැටි යන ධර්මයක් නෙවෙයි. ධර්මය කියන්නේ හේතුඵල ධර්මතාවය. හේතුඵල ධර්මතාවය තෝරාගත්තා නම් කවුරු කිව්වා මට හිතුණා ප්‍රාණඝාතයේ අනත්තාදානයේ කාම මිත්‍යාචාරයේ දූෂ්‍ය පැත්තට ගෙනියනවා ඒක කොච්චර කිව්වද අනිත් පැත්තට ගන්නවා කියලා හරියන්නේ ප්‍රාණඝාතයෙන් අනත්තාදානයෙන් කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙලා හිටියොත් ඒ දූෂ්‍ය මානසිකත්වය වැරෙනවා ඒකට ආහාර නැති නිසා. ඒක එහෙම වෙන්නේ නැහැ කියලා මට හිතුණා කවුරු කිව්වත් හරියන්නේ නැහැ. හේතුවට ඵලෙ හේතුව. මෙන්න මේක දකින්න ඕනේ. එහෙනම් ධර්මයේ තුලින් දකින්න ඕනේ ධර්මයේ තුලින් යමකට එන හැටි. ඒකෙන් විදෙන හැටි. ධර්මයේ හැදෙන පුද්ගලයා ධර්මයේ රකින්නවා කියන මේ දෙවි පස්සේ සාත්‍රයේ උත්තරේ උකයි. දැන් රකින්නේ ධර්මයේ හැදෙන පුද්ගලයා උදේ ඉඳන් හැරෙනකම් බුදුන් වහන්සේගෙන් දරගහන්නේ කියන හරියන්නේ ධර්මයේ පිළිනවා කියන්නේ. පාන් පත්තු කරලා මල් ටිකක් අරලා උදේටයි දවල් ගහ හැටයි මල් වට්ටියක් තියලා පිළිබිලගේ වදින කෙනා නෙමෙයි මේ ධර්මයේ හැටි වෙනවා කියන්නේ. මෙන්න ධර්මයේ. සානගාති අපානාති පාතෝ භික්ඛවේ අදම්මෝ පානාති පාතා නීරමණී ධම්මෝ. අදම්මෝත භික්ඛවේ වේදිතබ්බෝ ධම්මෝත යතා ධම්මෝ යතා අත්තෝත්තකා පටිපන්ති සම්බන්ති. මෙන්න ධර්මයයි ධර්මයට හැටි වෙන්නේ. ධම්මෝහාවේ රකිදුවේ නැහැ. අදින්නා දානං භික්ඛවේ අදම්මෝ අදින්නා දානා වේරමණී ධම්මෝ අදම්මෝට වික්කවේ වේදි ධම්මෝ ධම්මෝට යථා ධම්මෝ යථා අත්ථෝ තථා පටිපද්දී ධම්මනි මහන්නේ අද්නොතද්දී ගැනීම එන හොරකම නොදුන්දී ගැනීම අධර්මයක් නොදුන්දී ගැනීම වෙන්වීම ධර්මයක් අධර්මය අධර්මයේ හැටියට දැනගන්න ඕනේ ධර්මයේ ධර්මයේ හැටියට දැනගන්න ඕනේ අධර්මයේ අධර්මයේ හැටියට දැනගෙන එකේ වෙන් වෙලා ධර්මයේ ධර්මයේ හැටියට දැනගෙන ඊටන කුල පිළිපදින්න අන්නේ දාතය ධම්මෝහය රකිති ධම්මජාවි ලැබෙන්නේ කාමයේද මිත්‍යාචාරා වික්‍රේ අදම්මෝ මහන්නේ කාම මිත්‍යාචාරය අධර්මයක් කාමයේද මිත්‍යාචාරා වේරමණී ධම්මෝ කාම මිත්‍යාචාරයේ වෙන්වීම ධර්මයක් අදම්මෝච වික්‍රේ වේතබ්බෝ කාම මිත්‍යාචාරය අධර්මයක් කියලා මහන්නේ දැනගන්න ධම්මෝච යථා ධම්මෝ එතන කාම මිත්‍යාචාරයේ වෙන්වීම ධර්මයක් හැටියට යථාර්ථයම දැනගන්න යථා අර්ථෝ අර්ථවත් තේරුම් ගන්න තථාපටිපදී සම්බන්ධ හිතනෝ පිළිපදින්න අනුමාර්ගය මුසාවාදා වික්කවේ අදම්මෝ මුසාවාදා වේරමණී ධම්ම. දහහකට උඩි යනවා. අදම්මෝද වික්කවේ වේදි ධම්මෝ ධම්මෝ යථා ධම්මෝ යථා අත්ථෝ තථා පටිපදී ධම්මං. මේ කවුරුවා කිව්වට ගුරුවරයා කිව්වට නෙමෙයි තමාම දකින්න ඕනේ. කාමවිලාපේ අදත්තාදානේ කාමවිත්‍යාචාරයේ මුසාවාදී ප්‍රසනාවාදී පරසාවාද සම්පප්පලාපා අභිජ්ජා ව්‍යාපාද විචාදිති කියන මේ දස අකුසලයේ අධර්ම කියලා දකින්න ඕනේ. මේ දස අකුසලයේ වෙන්වීම ධර්ම කියලා දකින්න ඕනේ. අධර්ම අධර්ම හැටියට දැකලා වෙන්වීම ධර්ම ධර්ම හැටියට අර්ථවත්ව දැකලා ඒ අර්ථය වලහාගෙන එහිදී හරිය දැකලා ඊතන පුර පිළිපදින්න ඕනේ. අන්න ධම්මෝහාවේ රකින් ධම්මචාරී කියන දෙන්න මාර්ගය දෙනවා. ධර්මයේ තුල ගැවෙසෙන එක නම් ධර්මචාරී පුද්ගලයා ධර්මයේ තුලින්ම රැකෙනවා. ඒකයි හේතුව. අන්න මේ අවස්ථාව සකස් වෙන්නේ ඒ විදිහ කරනකොට. මේ ওই ටික අපිත් මේ ධර්මයේ තුල නේනම් ඉන්නේ අපි බෞද්ධය නේද කිව්වද? මේකේ දසහතු විලේ දින්නේ කියලා බලන්න ඕනේ. මේක තමයි මූලික වශයෙන් දැකිය යුතු hali ධර්මයේ. ඉතින් මෙතෙන්දී ආනාපාන සති භාවනාව වදාරනවා කියන්නේ මෙන්න මේ දහම් දැනුම තියෙන කෙනා. එයාට තියෙන සම්මා සතිය, මුත්තා සතියක් නෑ. ඒ වගේම අසම්පජඤ්ඤේවත් නුමුලාව ඔයගොල්ලන් තියන්නේ මුලාව එයාට නෑ නුඹලාව තියෙන්නේ. මුලා වෙන්නේ නැතුව මන ආශිය ධර්මයේ සිහි කරලා ඊටත් පුරව කටයුතු කරනවා නම් අන්න යාට පහ කර යුද්ධ පේනවා අසුරු කළ යුද්ධ පේනවා පාන කළ යුද්ධ සහ ආන කළ යුද්ධ දකිනවා දැනගෙන නිරන්තරයෙන් හැදාවල් දෙකේ යන්නේ කරන කියන කතා කරන කතා ලෝකන වට පිට බලන සෑම ඉරියව්වකදී මෙන්න මේ ආකාරයෙන් පහ කළ යුද්ධ මේකයි මම මේක පහ කළ යුද්ධයි මේ මතුන හිතවිල්ල මේ මතුන ක්‍රියාව මේ මතුන කතාව මෙතනම තෝරාගෙන මෙතනදී විදහකින්න ඕනේ. පහ කරගෙන ඉන්න පහ කරනවා. අතුරු කළ යුතු ගැළපෙන සාගක්ෂේද දේශක්ෂේද මොහක්ෂේද වල පාදනවල ඒක අතුරු කරනවා. ආස්වාස කරනවා. මෙන්න මේ ආස්වාසයයි පස්වාසයයි තේරුම් ගත්ත කෙනාට නිතරම පවතින ආනාපානයක් තියෙනවා. මෙන්න මේ ආර්ය විනීහි නිවන් දකින ආනාපාන භාවනාව ඕකයි. හැබැයි හරිය ලේසි කරගෙන ගියොත් නිවන් දකින්න. ඔළුව කපනවා වගේ අමාරු වැඩක්. මෙච්චර කල් ගෙනාවු කුළුගොඩ අවංකව යොත බබල වශයෙන් හරි අමාරු දෙයක්. දෙවි වෙලක් නෙවෙයි. නමුත් මේ ගාඩි අපි ඒ කියන ගුණයෙන් ඉඳලාමයි කරගන්න ඕනේ. ඉතින් ආනාපාන සති සමාධිය කියන්නේ මූලික වශයෙන් මේ ආර්යවිනි ආනාපාන සති සමාධිය යෝගයි. ආස්ථාන කරන්න කිව්වේ නිවන මිසක් හුලක නෙමෙයි. නිවන ආස්වාස කරන්නේ. හන්දා මෙයන් ආනන්ද සබ්බේ සංඛාරා අනාස්වාසිකා. ආනන්ද මේ සියලු සංඛාර අනාස්වාසිකා. ආස්වාස විරහිතයි. ආස්වාස කරන වදින්නේ නැහැ. නමුත් සියලු සංඛාර පස්වාසිකා. අනාස්වාසිකා කියන්නේ ආස්වාස ආස්වාස කරන වදින්නේ වෛර පහක් විය පහක් දුරු කරන සෝවාන් සුද්ධිරයා ඉහාත් වීම ආස්වාස හතරක් ලබනවා. සතරෝ අසසාසෝ අධිගතෝ හෝති. මේ හරියේ අසහාර. හතම අසහාපි. සියෙන් අසහාස කරන්නේ. ආරේ මුදිනේ හතර අසහාසයක් ලැබෙනවා. චත්තාර අසහාසම අධිගතව. ඒක කියන්නේ බුලුවක් ගැන නෙමෙයි. සමහර අය කියනවා මරණ කෙනාට මතු උපතක් තියෙනවා. මේ කාර්යයක් කියවෙන කාලේ. මම මොනවද වෙනස් කරන්නේ? මම බව කරන්නේ නැහැ. මැරුණ කෙනාට මතු උපතක් තියෙනවා. ඉතින් ඒක වළක්වන්න බැරි. මම අද හැලසින්නේ යහපත්ේ සුජාතව ජීවත් වෙනවා. මගේ මතු උපත අලාමක ලාමක වෙන්නේ මට බන්ධයක් නෑ. මෙන්න පරිණි ආසාව. මැරෙන කෙනාට උපතක් නෑ. තවත් කට්ටියක් ඔබ වාදයක් ගෙනියනවා. ඉතින් මම මෙලෝ දැහැමින් සාමි යුක්තිසහගත පොලිසියක ජීවත් වෙනවා. කාටවත් කරදරයක් නැතුව. ඉතින් ඒක වෙනස් කරන්න මට ඕනම අධ්‍යයනය මම උත්පත්තියක් නැහැ කිව්වා. නැති නම් මම මොකද? ඔන්න දෙවෙනි පාසෙ යන්නේදී සැලසුණු. දෙවෙනි ආසාව. පව් කරන්න නම් එපා ඒකාන්තයෙන් පව් සිද්ධ වෙනවා. කෙනෙක් කියනවා. ඉතින් මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මට එකෙන් ගන්න කිසිම දෙයක් නෑ. මොකද මම කොහොමද පව් කරන්නේ? පව් කරන මට පව් කරන නම් අපාගත වෙනවා. පව් කරන නම් පාරු දුක් විඳිනවා කියලා හැබැයි කියනවනම්. මට ඒක ප්‍රශ්නේ කොහොමද? කොහොමත් මං විලායාසයේ මගේ ස්වභාවය පාවු කරන්නේ නැති. මට ඒකත් ප්‍රශ්නයක් නෙවෙයි. තුන්වෙනි ආසාවයෙන් ලබනවා. මොනවාක්වත් පෞසිද්ධ වෙන්නේ නැහැ. සාකච්ඡා මතයක් කියන්නේ. මේ එහෙනම් මම මෙලොවත් මේ ජහැමි සාමී ජීවත් වෙනවා. මට වෙන අධ්‍යක්ීමක් ඇති හඳුනක් තියෙනවා. සැලසුමක් තියෙනවා. මේ ඒ නිසා පෞසිද්ධ දෙන්නේ නැහැ කියලා මට පව් කරලා අමාරු වැටෙන්න ඕනේ. මට බෙනි බෙනි කියන සාධාරණ යුක්තිය සාධාරණ වැටෙනවා. ඒවා යුක්තිය සාධාරණ ජීවත් වෙනවා. මට මොකද පව් වල පව් නැතා. වැරිලි ඇරෙන්න පව් නැතත් මට කන්නේක් නෑ. ඒක අහනකොට වැරිලි ඇර ගන්න ඕන ගමන් නෑ. මෙන්න මේ හතරවෙනි ආස්වාදයක් ලබනවා. මෙසේ වෛර පහ බිය පහ දුරු කරපු. එන්න පානගත අදත්තාදාන කාමීත්‍යාචාර උසාවාද සුරාමේය කියන පංච දුස්ත්‍යක දුරු කරපු කෙනා. ලෝකයාට වෛරයක් ඇති කරන බයක් ඇති කරන දුස්ත්‍යක වැඩ පිළිවිලි නෑ. මෙන්න මේ ආර්ය බුද්ධයාගේ ස්වභාවය නෝකයි. ඉතින් ආර්ය බුද්ධයාගෙන් අන්ත වෛරය බයක් ඇති වෙන්නේ නෑ. එහෙනම් සැනසෙල්ල ජීවත් වෙනවා ඔන්න ආසාසහතරේ මෙලොවේ. මෙන්න බුදුරණන් වහන්සේ පිළිබඳ ආසාව. අංගුත්තර නිකායේ සීහ සූත්‍රයේ බුදුරණන් වහන්සේ දේශනා කරන සීහ සේනාධිපතිට යමෙක් මට ආස්වාසවාදී කියනවා. කරුණු සහිතව කියන්නේ බවත් ගෞතමයන් වහන්සේ චාතුරු මාර්ග පරසංඛ්‍යාත උත්තම ආස්වාදයෙන් ආස්වාදක වූයේ එම උත්තම ආස්වාදයේ සඳහා දහම් දෙසන්නේ ඒ සරුවලද සික්මවන්නේ යයි කියන මේ සත්‍ය කතා වෙන කරලා තින්නේ. මෙච්චර පැහැදිලිව සිද්දකේ වෙන්න තියෙන්නේ. අයි මහත්මයා දැන්. මට මේ ආස්වාදවාදී කියන මෙන්න මේ හේතුව කියන්නේ. මේකයි සත්‍ය ක්‍රමය. වෙන හේතුවනේ. එහෙනම් බුදුන් වහන්සේ ලෞකික නුවණට කරගහගත්තාගේ ලෞකික අදහස අකරන් බුදු වෙන්නේ නැහැ. උන්වහන්සේ ස්වයං බුඥාණින් දැක ලෝකෝත්තර ධර්ම මාර්ගය අනුගමනය කරයි බුදු වෙන්නේ. අපි ආ හිතන්නේ බුදුරජාණන් වහන්සේ ගල් ගහ මුලේ දෙකන හුස්ම අරගෙන හැල්ලා ආනාපාන හතියෙන් ප්‍රථම ධ්‍යානයටපත් වෙනවා බුදු වෙනවා ආනාපාන හතිය බුදු වෙනවා අනුගේ කැරි අල්ලගෙන බුදු වෙන්න බෑ ලෞකිකේ ලෞකික බුද්ධිලේගේ තියෙන කැරි අල්ලගෙන ලෞත්‍රාක් වෙන්න පුළුවන් ලෞත්‍රා බුද්ධඥානය කියන්නේ උන්වහන්සේගේ ස්වයංබුත් ඥානය මතකතක මාර්ගය ඒ මාර්ගයේ ලෝකෙ මතු වෙනා තිබුණේ නැහැ කවදාවත් ලෞත්‍රා බුදුරේ කුඩ පහළ වෙන උන්වහන්සේගේ ලෝකෙදී විද්‍යාමාන වෙන එකක් නිසා ඒ ආර්ය මාර්ගයේ ලෝකෝත්තර මාර්ගයේ. අන්‍ය බුද්ධලේ තරං ආපිලා කරගහලා ඉඳන් බුදුරෝ එකෙන් මුක්කු ගහගෙන නැగిලා වෙන්නේ නැහැ. ඉතින් එච්චර කාලේ වඩපු ආනාපාන සතිය කියන එකක් ලෝකෙ තිබිලා ඒක වල්ලා උන්වහන්සේ බුදු වෙච්ච හැටියට අද කතා කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ හෝ උන්වහන්සේගේ දේශනාවෙන් අහගත කෙනෙක් ඇරෙන්නේ. දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත සමන බමුණන් සහිත තුන් ලෝකේ කවුරුත් ඒක දන්නේ නැහැ. මේ බුද්ධ දේශනාව. දැන් බුදුරන් වහන්සේ ඥානාපාන සතිය බුදුරන් වහන්සේම දන්නා. උන්වහන්සේ දේශනා කරනවා ඒ විදිහට ගත කෙනා ඒ ශ්‍රාවකයා දන්නා. ඒ ශ්‍රාවකයාට නිවන් ප්‍රතිඵලය තියෙනවා. එහෙනම් ආනාපාන සතිය සතර සතිපට්ඨානයේ විදිහට බුදුරන් වහන්සේ දේශනා කරනවා. සතර සතිපට්ඨානයේ අන්තිම වරන්දයක් නේ. ආනාපාන සති භාවනාව සතර සතිපට්ඨානයේ තියෙනවා. නමුත් අපේ අයට අද කියන්නේ කොහොමද? සමත භාවනාවකින් හිත ටිකක් එක් වෙන්න ආනාපාන සතිය වඩන්න. ඊට පස්සේ විදර්ශනාව පටන් ගන්න. මෙහෙම જાතියද කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම පෙන්වූ ආනාපාන හතියේ හතර සතිපට්ඨානෙමයි. හතර සතිපට්ඨානෙ යම් දැනෙන ආර්ය අෂ්ටාංග මාර්ගයත් එතන හතර බොජ්ජංගත් එතන. නිවනත් එතන. සතිය සියල්ලම එතනින් පූර්ණ. ඒ බුදුරජාණන් වහන්සේගේ ආනාපාන හතියයි ලෝකයාගේ ආනාපාන හතියේ හතර සතිපට්ඨානයයි තියෙන්නේ. තව කිල සමාධියක් වෙනවා ලෝකෝත්තර සමාධියක් පස්සේ කියන බඳල. ලෝකෝත්තර සමාධියක් ලබනවා නම් නිවන අරමුණු කරගත්ත කර්මස්ථානයක් වෙන්න ඕනේ. ආර්ය සමාධියක විශේෂත්වය මොකද්ද? ආර්යසත්‍යනික මාර්ගයේ අංග හතක් පරිවාර කියලා තියෙනවා ආර්යසත්‍යනික මාර්ගයේ තියෙන සමාධිය. සම්මා සමාධිය. සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන මේ මාර්ගාංග හතක් පරිවාරකේ තමයි සම්මා සමාධිය පහළ වෙන්නේ කියලා දේශනා කරනවා. යම් තැනක සම්මා සමාධියක් නම් ඊතුරු මාර්ගාංග හතක් එතනම තියෙනවා. තව ලෝකේ සමාධිය කියලා බරකට තියෙනවා. ඒක මාර්ගාංගයක්වත් එතනම තියෙනවා. ඉතින් ආනාපාන සති භාවනාව වැඩෙන්නේ ඒ ක්‍රමයේ. ඒවන් උපසංහරති බුදුරජාණන් වහන්සේගේ දේශනා විවිධාකාරයෙන් දකින්න පුළුවන්. ලෞකික වශයෙන් ලෝක සත්‍යය ගන්න අදහස ඇති ඒ වචනේ. ඒ සත්‍යය උච්චාරණය කරලා. ඒ සත්‍යයේම තියෙන ආර්යත්වය. මෙන්න මේ ආර්යත්වය මත කරගත්තොත් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර ආනාපානයත් එතන ගන්න පුළුවන්. සංසන්දනය කරලා දකින්න පුළුවන්. දැන් අරගන්නේ හුස්ම වල මොනවද තියෙන්නේ? අපි සංසන්දනය කරලා දන්නේ නැහැ. පිරිසිදු ඔක්සිජන් කියන වාතය මුල් කරගත්ත පිරිසිදු වාතය තමයි අරගන්නේ. පස්වාස ගන්නේ මොන වාතයද? කාබන් ඩයොක්සයිඩ් සහිත අපද්‍රව්‍ය සහිත වාතය පස්වාස කරනවා. දැන් උපමාව ගැලපෙන්නේ නැහැ. පිරිසිදු වූ ජීවනයේ පැවැත්මට හේතු වෙන දේ අරගන්න. අපිරිසිදු කාර්යය දේ පහ කරන්නේ. ඒ වගේම තමයි සංසන්දනය කරන මේවා දකින්න පුළුවන්. ඔතනත් ඔබ තියෙනවා. පස්සාස කරන හුස්ම වැනි දෙයක් ලෝකේ තියෙනවා. මොනවද? කෙලෙස් පසකින් කසට ගන්නනේ යම් කිසි දේ හිතවිලි ක්‍රියා වදන් නැද්ද මෙන්න මේවා පස්සාස කරන යුතු කෙලෙස් කොටස්. හරියට වායුව වායුව. පස්සාස කරන වායුව ඔක්සිජන් නෙවෙයි කාබන් ඩයොක්සයිඩ් සහිත වන්නා වූ අපලලාවි සහිත වන්නා වූ නරක දෙයක් තමයි පහ කරන්නේ. ඒ වගේ සංසන්දනය කළා. ඔබ නම් රාග පහතක්, ද්වේෂ පහතක්, මෝහ පහතක් ඇති යමක් වේද? ඒ වගේ පහ කරන්නේ. ආස්වාසීර අරගන්නේ පිරිසිදු, සිසිල්ලු ජීව වායුවත් සමගයි ගන්න. ඒ වගේ අප්‍රමාදව අවතක ළඟින් අප්‍රමාදී මුල් කරගෙන ජීවිතේ පවත්වන්නා අප්‍රමාද ගුණෙත් යම් දහමක් ඇද්ද? අන්නේ අප්‍රමාදයේ මුල් කරගෙන පිරිසිදු දේ ගන්න. මොනවා පිරිසිදු? අලෝභෝ කුසල මූලං, අදෝසෝ කුසල මූලං, අමෝහෝ කුසල මූලං. අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් කරන කෙනෙක් දේවල් ගන්න. ඒකත් අර උපමා පරිදි ගත්තේ. උපමා සම්පදනයේ හිම ගන්න පුළුවන්. පස්සාස කිරීමේ සුදුසු දේ පස්සාස කරන්න ආස්වාද කරන්න සුදුසු දේ ආස්වාද කරන්න. මේකත් නිවන් මාර්ගය. අනුකූල සමාධි මාර්ගයක් තියෙනවා. ඒකෙදිත් ඒ ආස්වාද ප්‍රසආදේ ගන්න පුළුවන්. හැබැයි ලෝකයා හිතව හිතව ක්‍රමයේද නෙමෙයි. සැහැල්ලුව බලාගෙන ධර්මානුකූලව ඉස්සෙල්ලා දැකලා යන ක්‍රමයක් තියෙනවා. අපිට යමකී යමකින් දුක් දෙනවද? දුක් දෙන්න හේතු වෙන හේතු අත්හැරියොත් ඒ දුකෙන් නිදහස්. මේ මූලධර්මයේ තේරුම් ගන්න. දැන් අපි මේ බාහිර ලෝකයේ යම්කිසි පිරිසක් එක්කලා ඉන්නකොට අපිට අයින් කරන්න බෑ මේ පිරිස. අපිට මූණ දෙන්න සිද්ධ වෙනා පිරිසත් එක්කලා කරන කටයුතු වලදී. ඒගොල්ලෝ විවිධාකාර අදහස් ඇති අය. විවිධාකාර ගති ලක්ෂණ තියෙන අය. ඒගොල්ලේ ගති ලක්ෂණ ක්‍රියාත්මක කරනවා. සමහර බොහෝකටම දුක්ඛද්ද ගති ලක්ෂණ. වැටෙන්නේ හිමයි. කාය දුක්ඛද්ද, වාග් දුක්ඛද්ද, මනෝ දුක්ඛද්ද තමයි බොහෝකට තියෙන්නේ. හැබැයි තමන්ගේ තියෙන කාය සුචරිත, වාක් සුචරිත, මනෝ සුචරිත. මේ දේ ගලපන්න බෑ. ඒ කියන්නේ අනිත් පුද්ගලයන්ගේ හැම වෙලෙම තමන්ට එන පහරක්. ඒක නතර කරන්න බෑ මේක ලෝකේ ඇති. හැබැයි හිතෙන එක ඇත්ත. කටුක දේවල් ප්‍රිය නැති එකත් ඇත්ත. අනු බයිනකොට ඒක ප්‍රිය වශයෙන් ගන්න බෑ අමාරුයි. හැබැයි නොගැටි ඉන්න පුළුවන්. ඉවසීම ප්‍රබල කරලා ඒක කර්ණ සසායන වචනයක් නෙමෙයි. ඒ වගේ ලෝකේ සම්බන්ධය ලෝකයෙන් අයින් වෙලා යන කටයුතු කරන කෙනා. ලෝකේ සම්බන්ධ හැම දෙයක්ම. ඒ ආකාරයෙන් අප්‍රිය අමනාප ගතියට පත් වෙනවා. හැබැයි අප්‍රිය වශයෙන් අමනාප වශයෙන් ගැටෙන්නේ නැතුව තමා නිදහස තේරුම් ගන්නවා. ලෝකයේ තුල ඉන්නකන් නිදහස ලබන්න බැරි බවක් ගන්නවා. යම් යම් අවස්ථාවක් එක ලැබුණොත් ලැබුණු අවස්ථාවේදී ඒ නිදහස අත්දකිනවා. මෙන්න මේකයි ක්‍රමය. මෙන්න මේ ක්‍රමයේදී බුද්ධිලයා දකින්න එක දෙයක්. අපි ගොඩනගාගෙන ඉන්න මේ ගිහි රාමුව. එන්න යම් කිසි පිරිසක් එක ඇසුරු කරන රාමුවක් තියෙනවා. මේ පෙරගන්න රාමුව තුලින් රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත වැඩ තමයි මේකේ හිතවිලි ක්‍රියාවතන් වශයෙන් අපි ගොඩනගන්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් ওই රාමුව තුල අපිට කරන්න දෙයක් නෑ ජීවිතය. කුක්කුඩ වැත්ත අර මිද්ද කියන වැත්තගේ වාරයාව. දුනුයි අත් ඉතාල හදලා දීලා. ඉතින් අර මනුස්සයා දඩේ මේ යනකොට කෑම ටික හදලා දීලා ඔක්කොම කරලා දීලා අර ගෙනාවු මාසු වෙනකමන කොටලා හදලා දීලා වැද්දාටම හැදෙත් ජීවත් වුණා සෝවාමිත සිටු කුමරිය හැබැයි වැද්දාටම හැදෙත් ජීවත් වෙන ගැටුනේ නෑ හැබැයි චේතනාවෙන් මෙතන හිත විහිදලා තිබුණේ නෑ ප්‍රිය දෙයක් හිතේ ගත්තේ නෑ නමුත් අර ජීවිත කාලේ ගත කරලා අවුරුදු 20 ගාන අර වැද්දාත් එක්කලා දැන් මෙන්න මේ වගේ හිටපු කාල සීමාවක අපිටත් මොන මොනවා හරි පස්වලදී මේ දවල් කාලේ නෑ අපි වැඩ කරන කාලේ. ඔයගේ අනිත් කාගේ පස්වල නිසා අපිට අර දුක්ඛම් කටවලට මූල දෙන්න වෙනවා. හැබැයි ඉවතින්නේ යාට මූල දෙලා හිටියත් අපි දන්නවා මුළු දාපේ උදේ ඉඳන් හැයෙන්නකම් ඈ එළි වෙනකම් ඒකට අවස්ථාවල. ගිහි වත්තේ ඉන්න කෙනෙකුට ඒකට අවස්ථාවක් ලැබෙනවා. ඔක්කොම කෝලන් නැතනම් පැටව ගෑන් ගහලා ඔක්කොම නෑ 10 වෙනකම්. 10 පස්සේ තින්නේ ඌ ඔකෝ බුදි දැන් ඉතන වෙන්නේ. බීපී කතා කියන තාපහාර යන ඌත් බුදි. බයිල් එකක ඉන්නා ඒකත් බුදි. මොකද උන්ට නිදිමත හුලන්න බෑ. නිදිමත කියන එක හරි අමාරුම සාගදේශ මොහොත අයිතියට නිින්දියක් නැත්නම් හරි අමාරුයි. එදා උගේ වෙලාව වලට හත අට වෙනකන් විතරයි. නවය වුණාට පස්සේ වැඩි දෙන බොර බොර උගුදි. මෙන්න මෙහි වෙලාවක් අහුනහම අලෝභ ආදේශ අමෝහ ගුණ ඇති පුද්ගලයාට අනිත්‍යලා ප්‍රමෝද වෙනවා. ඌ බුදිය නේලා මේ පුද්ගලට ප්‍රබෝධ. එහෙනම් ඒ වෙලාවේදී හිමින් සිරව ඉන්න ඇඳේ හරි පැදුරේ හරි යකෙල්ලා නිසන්තරෝ ඉඳ ගන්නවා. එතනම කරදර කරනවා. කරදරනේ ඔක්කොම බුදි. උන්ගේ කරදරයක් දැන් නම් හද වෙලාවක් අහු. අන්න බුද්ධිලා වෙලාව කරගන්නවා. ඒ වෙලාවට මෙයා දන්නවා. මහා කරදරකාරී බාහිර පරිසරයකින් මිදිච්ච නිදහස් වෙලාවක්. තමන් හිතේ දැනෙන නිදහසක හැටි. අත්හැරීම කොච්චර සාන්තද ප්‍රණීතද? දැන් මම අතහැරලාද මේ ඉන්නේ? මේ වෙලාවේ. මේ මොහොතේ මම අතහැරලාද ඉන්නේ? ඒකත් අතහැරලා ඉන්නවා. ඒ කාර්යනේ වෙන් වෙලා හිටියා. දැන් මගේ ශරීරය පිළිබඳව තියෙන හතරේ. ඒකයි බලේ. ශරීරය පැත්තකින් සප් වෙනවා. පැත්තකින් හිදි වැටෙනවා. ධාර්ය දානක හිතලයි. ඒ වගේ පන්නකොටට මූණ දීලා තියෙන දැන් මේ වෙලාවේ. කැකුව වේදනාව දීම එක පැත්තකින් එනවා එක්කෝ. මේ වගේ එක එක ප්‍රශ්න. කොන්ද කටිය ඉඳගෙන ඉඳ බෑ එක්කෝ. මොන මොන එක පතරවා කියනවා. මොන මොන හරි මණ්ඩයක් එනවා. අන්න ඒතකොට හැමිලියෙන් දකින්න ඕනේ. යම් වේදනාවක් දැනෙනවා නම් සැප වශයෙන් හෝ දුක් වශයෙන් හෝ දාහ වශයෙන් හෝ මොන පිළෙන විදිහට කොයි ආකාරයෙන් හරි මේකට හේතුවක් තියෙනවා වේදනාවක් වේදනාවක් කියන අවස්ථාවක් නෙමෙයි මේ මේ මොන වේදනාවක්ද? කුමක් නිසා හටගන්න එකක්ද? මේ වේදනාව මොකද්ද? වේදනාවට හේතුව මොකද්ද? කය ඇති නිසා හටගන්න වේදනාව කය ඇති නිසා. මෙනෙහිකින් මේ හටගන්නේ. කය තියෙන නිසා හටගන්න වේදනාව කය නිසා හටගන්නේ. ඒකයි මේ සත්‍යම රත් වෙන්නේ, කැක්කුම වෙන්නේ, දාඩිය දාන්නේ මේ කය නිසාද. කය හැදිලා තියෙන ඕන වැඩි. ආපෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, වායෝ ධාතුවයි, පඨවි ධාතුවයි කියන ධාතු හතරෙන් තමයි මේ කය හැදිලා තියෙන්නේ. දැන් අපි සකස් වුණ ආකාර බලා ගන්නවා. ඉතින් මේ ශරීරයේ ධාතු හතරකින් කය කියලා ගොනු වෙන්නේ. ආපෝ ධාතුව කුමක් නිසා හටගත්තද? බැඳෙනවා. බැඳෙන ගතිය නිසා තමයි බැඳෙන එකක් හටගන්නේ. ඒ රාගයේ මුල් කරගෙන ආපෝ ධාතුව ද්‍රව ධාතුව හට ගන්නවා. මේ ද්‍රව ධාතුවක් හා සම්බන්ධ වෙන්න හේතුව කාමය. මේ ගිනි ධාතුව මොකක්ද ඒ ධාතුව? ද්වේෂය නිසා හටගන්නවා. ලෝභය නිසා, රාගය නිසා එකක් හටගන්නවා ආපෝ ධාතුව. ද්වේෂය නිසා හටගන්නවා ගිනි ධාතුව. ඒක තමයි මේ දමන සක් කරන්නේ. හේතු බලන්න. එතන සදගතිය මොකක් නිසා හටගන්නවද? බර ගතිය සදගතිය. මෝහයේ ප්‍රතිඵලය. මෝහේ සද කරනවා. බර කරනවා. හිර කර බවලු. මෙන්න මේ ගති තුනට එකතු වෙච්ච ගොනුනොත් ඒක තමයි වායව ධාතුව පීඩණයටපත් කරන්නේ. ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි පඨවි ධාතුවයි කියන තුනට එකතු වෙච්ච ඒලාට තමයි වායව ධාතුව කරදර කරන්නේ. වාතාවරණය වෙන්නේ එතකොට. එහෙනම් මෙතන ලෝභය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා හටගත්ත යමක් ඇත්නම් ඒක දුකට හේතු වෙන කරදර වලට හේතු වෙන හැටි. ප්‍රධාන දුක. එහෙනම් මට පුළුවන් නම් මේක අය මෙහෙමෝ තියෙද්දි. ආපෝ ධාතුවෙන්, තේජෝ ධාතුවෙන්, පඨවි ධාතුවෙන් වෙන් වෙන්නේ. කොච්චර නැහැලු. එහෙනම් වායු ධාතුව මොකෙන්ද හටගන්නේ? අලෝභය නිසා, අද්වේෂය නිසා, අමෝහය කියන හේතු තුන නිසා. හේතු හතුනේ නිර්මාණය තමයි මේකේ වායු ධාතුව. ලෝභ දේශ මොහ කියන හේතු තුනයි අලෝභ දේශ මොහ කියන හේතු තුනයි මෙන්න මේ හේතු හය නිසා ලෝකේ හටගන්නවා. ලෝකේ හටගන්න හේතු හයයි. ඔන්න හයෙන් හටගන්න ආකාරය. මේ දහ වැහිලා ඉන්න තවන හොයාගන්න බැරි. දැන් මේකෙන් අහක් වෙන ක්‍රමයක් තියෙනවා. කොහොමද අහක් වෙන්නේ? අර කියන ආපෝ ධාතුවයි, පඨවි ධාතුවයි, තේජෝ ධාතුවයි කියන තුන ඇසුරු කරගෙන ඉන්නකම් තමයි. ඒ ඇසුරෙන් මිදෙන්න බැරි මනසට. මේකෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕනේ? මිදෙන්න ඕන එක අත්හරින්න ඕනේ අමනසිකාරයේ හා මෙනෙහි කිරීමෙන් අත්හරින්න ඕනේ සමාධි පවතින්න ඕනේ යමකට ඒක මෙනෙහි කරන්න ඕනේ මෙන්න මේ කාරණා දෙක විතර सिद्ध කරන්න ඕනේ එතකොට තමයි පුළුවන්කම ලැබෙන්නේ හේතුවට අනුකූල ඵලයේ යමක් අත්හැරීම දෙක අත්හරින්න යමකට පැමිණෙන දෙක පැමිණෙන්න මෙන්න මේ නිසා එයා කල්පනා කරනවා අරමුණු කළ යුතු මෙනෙහි කළ යුතු වායුව මෙනෙහි කරනවා කාය මෙනෙහි නොකර ඉන්නවා කය මෙනෙහි නොකරමින් වායුව මෙනෙහි කරන්නා වූ ක්‍රමයක් තියනවාද? මල් ළඟ ඒකේ උපක්‍රමයක් තියනවා. ඇයි මේ ආයෙ යන්නේ නැහැ කොච්චර හරි වායුව? අන්න අහුනා එක. ඉස්සරහට හිත තියාගෙන මෙනෙහි කරන අවධානය ආවර්තනය යොමු කරනවා. මේ ඉස්සරහට හැරිසන වායුවට. ටික වෙලාවක් ඉඳලා දැන් හොඳට වේද පටන් ගන්නවා. වායුව අරමුණු වෙනවා, කය අරමුණු වෙන්නේ නැතුව යනවා. ඊළඟ දැයිල පටන් ගන්නවා මුළු කයම නොදැනී ගියා වෙනවා. කය දැනෙන්නේ නැතුව යනවා ස්පර්ශ වෙන්නේ නැති නිසා. වායුව දැනෙන්න පටන් ගන්නවා පැහැදිලිවද. මෙන්න මෙතෙන් එනකොට දැනෙනවා වායුවේ සහනේ. මොකද අලෝභයෙන්, අදේශයෙන්, අමෝහයෙන් හටගත් ආ යම් රූප කලාපයක් ඇද්ද? රූප ධාතුවක් ඇද්ද? ඒවා දුක්ගිනි දෙන්නේ නැහැ. අර වගේ දවන්නේ තවන්නේ නැහැ. අන්නේ දුක්ගිනි නොදෙවල සුගති ගති රක්ෂණය ඇති කරවන, සුව ඇති කරවන. මෙන්න මේ ගති රක්ෂණය වායු ස්පර්ශයේ පමණක් තියෙනවා නම් ලැබෙනවා. වායුවේ මේ ශරීරයේ විහිදි වෙන වායුව අරමුණු වෙලා වායුවේ කහක් වැටෙන්න පටන් ගන්නවා. මේ විලාදී අලෝභයේ ආදේශයේ අමෝහයේ ආලෝක ස්වභාවයෙන් යුක්තයි. සමු අරමුණු කරපු අරමුණු කරපු දැන්ට ආලෝක පුල්ලියක් වැටෙනවා. ඉදිරියේ තියෙන වායුව අරමුණු වල ඉස්සරහ තියෙනවා වායුව නිකන් ගෝලාකාරව එක එකක් දැකට කියලා යන ආලෝක ධාරාව වලපත් වෙලා පිළිඳ පටන් ගන්නවා. ශරීරයේ නොපෙනී සත්‍යයටපත් වෙලා මනසට වායුව පමණ කරමුලෙන් සත්‍යතාව එන්න නතර වුණාම ඔන්න ඔතේ කියන ප්‍රථම ධානයටපත් වෙනවා. මේක විශාල දුරයක් තියෙනවා. කය දැනෙනවා. හැබැයි මේ මස්ලේ කය නෙවෙයි දැනෙන්නේ වායුමය කයක් හැටියට. ඒක විශාල දුරයක් තියෙනවා. බර නැහැ සැහැල්ලුයි. මුළු ශරීරයේම හැමතැනම සුව හිරියකින් හිරිය වැඩි ගියා වගේ. විශාල දුරයකටපත් වෙලා නිශ්චලව නවතිනවා. මෙන්න මේ ස්වභාවයේදී ඔයකේ ප්‍රථම ධානයේ දෙන්න පුළුවන්. ඊට පස්සේ අලෝභ ආදේශ අමෝහයන්ගේ ආලෝක ලක්ෂණේ මූලක වැටලා මූල හඳේරිය වැටෙනවා හවන වැටෙනවා. දෙවෙනි ධානයේට අවශ්‍ය කරන අරමුණ උතින් ඉන්නවා. ඒ හඳේලිය හරි සාන්ත හඳේලිය වෙන එළිය හරි සාන්තයි අර වායුවට වැඩි. වායු ස්වභාවයේ ඉක්ම ගිහිලා මේ හඳේලිය ස්වභාවය මුළු හැමදැනම විහිදුණා නම් කොච්චර සාන්ත ප්‍රණීත. මේ අදහස එනකොටම අර ආලෝකයේ දීලා මුළු ශරීරය හැමතැනම ගිහිල්ලා වායු වේගය වහ ගන්නවා හැමතැනම. වායු ශරීරයේ වායු වේගයෙන් ආලෝකයෙන් වහගත්තාම එරමිනිය ගොතාගෙන හිටපු ආකාරයේ ආලෝක ශරීරයක් තියෙනවා වගේ වැටෙනවා. වායු වේගයයි ආලෝකයයි. මේකේ ඉඳලා සාන්තයි ප්‍රේතයි ඉස්සෙල්ලට වඩා. මෙන්න මෙතෙන් ආවම එයා දෙවෙනි දැහැනට ආවා. ඊට පස්සේ දකින්නවා මේ වායුවේ ස්වභාවය නැති විනිවිද කිය ආලෝකයේම තියෙනවා තනික ආලෝකයෙන් හැදුණු කයක් න ะ. ඒක කොච්චර විනාශාන්තව ප්‍රණීතද. ඒ සිටිලත් එක්කලා අර වායුවේ ස්වභාවය සම්පූර්ණ නැරිහිලා අස්සක් මුල්ලක් නැහැ අතුල පිට සියලුම තැන. තනිකර ආලෝක කලහා සමානව ආලෝකයේ සම්පූර්ණ වෙච්ච අඟවස ගැති ආලෝකයේ කයක් ඇතිලා සාන්තව විහිදලා ඉන්නවා. මෙලෙස දුකේ කඩතාවයි තුන්වෙනි දෑනේ. දැන් ඔයින් ඉහට ගියරවල හුස්ම සම්බන්ධයක් නෑ ඉන්න විතරයි හුස්ම සම්බන්ධ වෙන්නේ. දැන් යන්නේ ධානයේට අවශ්‍ය කරන ධානාංග අරමුණු කරගෙන එහා එහා ධාන වලට යනවා. හැම වෙලෙම ආස්වාද ප්‍රස්වාස අරමුණු කරගෙන ධාන වල ඉන්න බෑ. ඒක ප්‍රථම ධානය යනකම් විතරයි තියෙන්නේ. ප්‍රථම ධානය ඉක්මවුවට පස්සේ සමාධියන් ප්‍රීති සුඛේ කාගතාවයිද? සමාධියෙන් ජනිත වන ප්‍රීති සුඛේ සහිතව ධානාංග පහළ වෙන්නේ. අර විවේකයේ පහළ වෙච්ච එකයි විවේකයෙන් ප්‍රීති සුඛේ ප්‍රථම ධානය විතරයි. විවේකයෙන් ප්‍රීති සුඛේ කාගතාවයෙන් ප්‍රථම ධානය. දෙති අධ්‍යානය කියන්නේ සමාධියන් ප්‍රීති සුඛේ කාට පහසයි තමයි දෙති අධ්‍යාන. අනේ සමාධියෙන් කොට නැමෙන ආ ප්‍රීති සුඛේ දැන් ඉන්නේ. එනවා ආරමුණේ තරන්නේ. කුසල ගැනීම සම්බන්ධ කතාව. මෙන්න මෙතෙන් කියාට පස්සේ දකින්නවා අංගපසංග වෙන් කරලා තියෙන එක. කවුරු කරපු එකට කොහොම හැදිච්ච එකක්ද? ඔය මොන දේ වලදී මේ හැමදේකම නුවණ දියු වෙනවා. නුවණට බෝධේලා පේන්න පටන් ගන්නවා. මේ අංගපසනේ නිකන් හැදිලා නෙමෙයි. මනසෙන් වේදිත කරලා මනසෙන් නිර්මාණය කරලා ගොඩනගන ඉඳයි මේ තියෙන්නේ. මොකද ගොඩනගන්නේ? ප්‍රියමනාප වස්තු පස්සේ දුවන්නයි. ඒවා අල්ලගන්නයි අත් දෙකයි කවුරු දෙකයි හෙදලා තියෙනවා. ඒවා වෙන වෙනම බලන්න ඒවට ගෝචර වෙච්ච ඇහැකුයි. ඒවට අවශ්‍ය දේ අහන්න කනකුයි. ඒවැ ගති ස්වභාව ආග්‍රහණය කරගන්න නාසයකුයි. ඒවැ රස බුද්ධි විඳින දිවකුයි. ඒවා පහත ගන්න කයකුයි තියෙනවා. මේ ඉන්ද්‍රිය පහ දකින්නේ මෙන්න මේ හේතු වල අපි මේ දකිනවා. මෙන්න යාවදේව ඥානමත්තාය පටිච්චසමුප්පාය කියන මෙන්න මෙතන. මේ එකින් එක දකින්න පුළුවන් ඥාන මුදුපත් වෙලා. සතිය මුදුපත් වෙලා දකිනවා. එහෙනම් ඒ හැදිච්ච එක නිවන නෙමෙයි. උත්සාහයෙන් වීර්යයෙන් ගොඩනගපු යාමක් නැත්නම් ඒක නිවන නෙමෙයි නෝ. අන්න සතියෙන් දකින්න. නෝනින් මොකද දකින්නේ? ඒ බඳු ලෝකේ අත්‍යවශ්‍යම නම් එතනින් අත්හැරීමෙන් නොයන් මේ මිදීමෙන් නිවන් දකින්න. ඔය දීන වල ක්‍රියාත්මක වෙන හැටි උතින්. මෙන්න මේ අවස්ථාවේ දකිනකොට අඟපසක විහිදුවාගෙන වෙන් කරගෙන ඉන්න එක, පංචේන්ද්‍රිය වශයෙන් වෙන් කරගෙන ඉන්න එක. මනස උත්සාහයෙන් වීර්යයෙන් දුන වෙහසක් නිසා සිද්ධ වෙන්නේ. මොකද නිරන්තරයෙන් මේ වෙහෙස යොදවනවා. මේ වෙහෙස අත්හැරියන. වැඩක් නැති අඟපසක මොකද? මේ වෙහෙසක් ඉවරයි. ඒක කොච්චර සාන්තුන ප්‍රවේශය. ඔය නුවණට ගෝචරය. මෙන්න මේක තමයි මේ නුවණ නැත්නම් මේ ආනාපාන සතිය බලවන්නේ නැහැ කියන්නේ ඒකයි. එයා දකින්නේ ඇති මෙහාට යන්නේ. මොකද්ද කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ. සීයයි නෝනයි නැත්නම් යන්න බෑ. ඒක අතර දෙන්නේ. මෙන්න මෙතෙන්දී එයා දකින්නවනේ. එයාට සිහිය පවතිනවා. අත්තරපුවාම නොඇලී මිදී ගියාම යමක් යම්තකට නැති වුණාද? එතන තියෙන දුක ඉවරයි. නිරෝධය දකින්නවා. සිහියෙන් දකින්නවා. මේ කටයුත්ත ඒකටද ගැලපෙන්නේ වෙන එකකට. අත්හැරීමෙන් වැළමීමේ මිදීමේ ලබන්නේ නිවන කියන නුවණින් දකිනවා. අත්හැරීමේ මිදීමේ වැළමීමේ කටයුතුට සතිය යොදවනවා. සිහිය දිබ ගාමු කරන්නේ සිහිය පූර්ණ වෙලා ගිහිල්ලා අර දින අඟපතේ සියල්ලම අත්හැරලා ගිහිල්ලා එකම ඉදිකමක් අපේටපත් වෙනවා. ටියුබ් ලයිට් ආලෝකයක් වහරි ටියුබ් ලයිට් එක හීනි නෙවෙයි ශරීරය අතර ප්‍රමාණයට ඝන ස්කන්ධයක් ඇති. ආකාශයේ මැද තිබ්බ ආලෝක කණක් වගේ. බොහෝ නිශ්චලලා පිහිටේ. දැන් මෙයාගේ දත නිසා තිබිච්ච අංගපසක නිසා තිබිච්ච සියලුම 1000 ඉවරදීව අත්දකින්න මෙලොව ජීවත් වෙලා ඉන්න පුද්ගලයා අත්දකින්න අවස්ථාව තමයි සමාධිය. මෙලොව අත්දකින්නේ. මෙන්න මෙතෙන් දාපුරා විනා චතුර්ථ ධානයට වැටුණා. ඔය අවස්ථාව හැරෙන තව චතුර්ථ ධානය අවස්ථාව වගේ එක එකනා කොහොම කිව්වත් ඔය කිව්ව අවස්ථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මෙන්න මෙහෙම යම්කිසි පුද්ගලයෙගේ ඉහේ පට සෙද්දකින් සුදු රෙද්දකින් ඉහේ පටන් අනපතක වැහෙන්න බැරුවනම් කොහොමද පේන්නේ? චතුර්ථ ධානයේ පේන්නේ ඔන්නෝ ලක්ෂණය වලට වැටෙනවා කියන. හැබැයි චතුර්ථ ධානයේ ගැන කතා කරන යෝගාවචරය කොච්චර කතා කළා. ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උපමාවතර චතුර්ථ ධානයේ පත්වෙච්ච ලක්ෂණ දැක්කගෙන ඒ අය අතර ඉන්න බවකට දැනගන්න නැහැ. නාහයන් ප්‍රථම අධ්‍යයනයයි අස්මත් මේ දෙති අධ්‍යයනයයි නලේ තුති අධ්‍යයනයයි ඉතුරුදේ චතුත් අධ්‍යයනය කියලා මෙන්න මේ જાති රක්න කියනයි ඉන්නවා මොකාගේ වාද කියලා දන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් නෙමෙයි බුදුරජාණන් වහන්සේලා මෙහෙ වෙනම දෙයක් නැහැ බුදුරජාණන් වහන්සේ ධ්‍යාන හතරේ ලක්ෂණ හතරක් එකලා තියෙනවා ඒ ලක්ෂණ හතරේ එක ලක්ෂණයක් ප්‍රථම අධ්‍යයනයේ ලක්ෂණේවත් ඔගේ චතුත් අධ්‍යයනය කියන එකේ පහළ වෙලා නැහැ මේ වස්තේ මේකලා බලපහම පේනවා දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ලක්ෂණ නැතුව ධ්‍යාන සත්‍යයන් දකින්න පුළුවන් ඔය අපි කිව්ව ක්‍රමයේද අත්දැකලා දියෝ. මේ දෙද්ද යනකම් යන්නේ චතුර්ථ ධ්‍යානයට යනකම් යන ආර්ය මාර්ගය. ඇලුම් කරපු යමක් ඇත්නම් සතියෙන් යුක්තව තෝරා ගන්නවා මේක ලෝකෙටයි නෝනි තේරුම් ගන්නවා මේක අත්හැරපුවාම නිවීමයි සැනසීමයි නිවන. සිහියෙන් යුක්තව ඒ පැත්තට සිහිය යොමු කරනකොට සිහිය පිහිටනවා නිවන් දියුමු වෙලා අර තිබුණ සත්‍යය අත්හැරලා ඊදීහට විද සාන්ත ප්‍රේතත්වයට පත් වෙනවා. දැන් ඔය ප්‍රේතේ ආවේ චතුර්ථ ධානයේ සාන්ත ප්‍රේතත්වයට මෙතන නිවන නෙමෙයි තා. මේව සම්පූර්ණ නෑ. කාම ලෝකයෙන් නික්මිත නිවන තියනවද? තා රූප ලෝකයෙන් නික්මිත නිවන උතන් නෑ. දැන් ඉන්නේ රූප ලෝකයේ ආහේ තව ඉන්නවා. ඔය ධම්මගේදී ඔන්න සිහිනුවර තියනවනම් එතෙන්දී යාර වැටහීමක් එනවා. මේ ඉලිකඳ මොකක්ද? මේ ශාරීරිය හැදිට වෙන්නේ මෙච්චරයි. මේන් පිට ශරීරයක් දර්ශනය වෙන්නේ නැහැ. ශරීරයක් අරමුණු වෙන්නේ නැහැ. මම කියන ස්වභාවයේ ගෝචර මෙච්චරයි. මේ මොකද්ද? ප්‍රභාස්වරත්තේ ආලෝකයයි. ඔන්නේ පිළිතුර එනවා. ඔතෙන් හැබැයි ඒක නිවන කියලා නිකමෙට වහින්න මොට්ටේක ඉන්නේ නැහැ. මුට්ටා සතිය නැති නිසා. පැවැත්මක් නිවන නෙමෙයි කියලා දකිනවා. මේ ආලෝකය කියන්නේ පැවැත්මක්. ඒක දැකලා ඉවරයි ඉතින්. ඕකට නිවන කියන හැවටින්නේ. එතෙන්දී නුවණ පහළලා දකින්න පටන් ගන්නවා. මේ ආලෝකය විතරක් නෙමෙයි. මේ නිදහස් පරිසරයක් තියෙනවා වටේ. උඩ බැලුවත් යට බැලුවත් වට බැලුවත් හැමතැනම අනන්ත ආකාශයක් වෙනවා. ගස් කොළන් ද්‍රව්‍ය වස්තු බලාපොරොත්තු කිසිම දෙයක් සම්බන්ධ නැති. ආලෝකයේ සියුම් ආලෝකයක් විහිදීගෙන අනන්තයේ දක්වා විහිදලා උඩ යටවට හැමතැනම. අන්න එහෙමක මැද්දේ නේද මේ එලි කඳක් වාගේ තියෙන මේ ආරෝග මම කියන තියෙන ආරෝග පිට තියෙන්නේ. මෙන්න මෙහෙම දකින්න පටන් ගන්නවා. මේ දකින්නකොට සමන්ද පේනවා. මේ ආලෝකය කියන්නේ එක්තරා විදිහේ රූප කලාප කොටස. මේවා එකතු කරගෙන කැටි කරගෙන ඉන්න නිසා තමයි මේ ආලෝක පිටක් පේන්නේ. මේ එක්කිරීමට කැටි කිරීමට උත්සාහයක් වීර්යයක් දරන්න ඕනේ. නිරන්තර උත්සාහයක් වීර්යයක් දරනවා මේක වෙහෙසක්. මේ වෙහෙසමින් ගොඩනගන යමක් ඇද්ද? මෙන්න රූපාවචරයේ දුක. ඒක එතෙන්දී වැටේ. රූපාවචරයේ ඉඳලා නිදුක් කියලා හිතාගෙන ගියාට බලනකොට එතෙන්දී වෙනවා රූපාවචරයේ ගොඩනගන විදිහ දුකක් තියෙනවා. මනස නිරන්තරයෙන් උත්සාහයක් වීර්යයක් වෙනවා. මෙන්න මේ උත්සාහය විවිධ අත්‍යවශ්‍යම මොකද වෙන්නේ? මේ ගොඩනගපේ පවතින්නේ නැහැ. නාම ධර්ම වශයෙන් බලවතින එක අත්‍යවශ්‍යම ගාම කිවිද යනවා. එහෙනම් මොකද්ද සාන්ත මොකද්ද ප්‍රණීත? නිදහස් වෙන්න පුළුවන් අනන්ත ආකාශයේ නිදහස් වෙලා ඉන්න පුළුවන්කම දෙන්නේ මොකද මේ හිර කරන්නේ? මෙන්න මේ අදහස එනකොට අර එලිකඳක් වශයෙන් හිර කරපු ආලෝක හිර කිරීමේ මානසිකත්වය නිදහස් වෙනවා. අන්න අතරී යන වැඩි ගියා මිදී ගියා. රූපේ ඉක්මවා ගිහිලා රූප රාගේ ඉක්මවා ගිහිලා අරූප රාගේ ඉලා ඉතුරුනේ. යථාර්ථයෙන් දැකලා ඉතින් රූප රාගේ ඉක්මවා කාම රාගත් ඉවරයි රූප රාගත් ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? අනන්ත ආකාශයක් හැටියට පේන්නේ සමාධිය බැලුවොත්. කිසිම දෙයක රේඛාවක් සීමාවක් එකම වර්ණයක් වෙනම කිසිම දෙයක් නැහැ. ආකාශ සංඥාවකින් ආකාශයෙන් ඉතාම සියුම් රූපකලාපයන්ගේ විසිරුණු. අනන්තයේ විසිරුණු ස්වභාවයක් නිසා අනන්තව දැනෙනවා. මේ උඩේ මේ යටේ මේ වටේ කියලා ඒ වෙලාවෙ වෙන් කරන්න බෑ. උඩක් කියලා වෙන් කරන්න බෑ ඒත් අනන්තයි. යටක් කියලා බෑ ඒත් අනන්තයි. තම අනන්ත වුණා හා සමානව දැනෙනවා. අනන්ත ආකාශයක් වුණා. මෙන්න මේ ස්වභාවය තමයි දැනෙන්නේ. මේ අනන්ත ආකාශය කියලා යන එකක් නෙමෙයි. තමාම දැකපු දැක්ම තුලින්ම තමා හිතට ගෝචර වෙච්ච දේ පිළිබඳව අරමුණු එතෙන් ගිහිලා යන්නේ. මෙන්න මෙතෙන්ද ගියාම පේනවා. එවෙලෙම එයාට එන අර්ථයක්. මේක ඇත්තද? මේකද සත්‍යය? මේකද සත්‍යය? නිවන විමසගෙන ගිය කෙනාට ඒ අන්තිම තීරණය එනවා. ඔය ප්‍රශ්නේ මතුවෙනවා උත්තරේ එනවා. ඒක සත්‍යය නෙමෙයි. සත්‍යයට වෙනකන් උත්තරේ එනවා. එතකන් වෙන මේක සත්‍ය නෙමෙයි. මේක ලෝකේ. අන්න අදහස එනවා. දැන් ලෝකෙ කොහොමද දුක වෙන්නේ? මේ ප්‍රසාරණයක් ඇතරගෙන ඉන්නේ. අනන්තයේ මනස ප්‍රසාරණය කිරීම නිසා මේ ආකාශය අල්ලා ඉන්නේ. මා ප්‍රහාණය කරන මනසකින් ආකාශයේ නැවති ඇත්තරා වස්තුවක් අල්ලන්නේ. අල්ලාගෙන බදාගෙන ඉන්න උත්සාහයෙන් වීර්යයෙන් නිසා ඊ අල්ලාගෙන බදාගෙන ආකාශයේ ඉන්නේ. මේ ආකාශයෙන් ඉවත් වෙන්න පුළුවන්. ආකාශයෙන් ඉවත් වෙන්න නම් ආකාශය අත්හරින්න ඕනේ. උත්සාහයෙන් ඉරි අත්හරිපහම කොච්චර නිදාද සාර්ථකද කියලා අදහසක් එනවා. ඔය අදහස ඉන්නකොටම හරියට කිරයි තෙලා එකට දිවිච්ච එක කිර තෙලට ඇවිලා කිරාහක් වෙලා ගියා වගේ. හොඳට පැහැදිලිව ආකාශය අතුරුදහන් වෙලා දැනෙන විඥානය අනන්තව ඉදිරි වෙනවා. මෙන්න මේක අදහස දෙනවා විඥානංචාද සමාධියතාව. හැබැයි නවතින්නේ මේක දැක්ක. ඒක ඇත්ත කියලා තීරණය දෙන්න සත්‍ය දැකලා තියෙන්නේ. මොකද මුට්ටා සතියක් නැහැ. අසම්පජඤ්ඤ භාවයක් නැහැ. ඥානයයි සතියයි තියෙන නිසා. සත්‍ය විදිහටම තීරණය දෙනවා මේක ඇත්ත නෙමෙයි. මෙන්න මේක යථාර්ථය. මොකද්ද? දැනීම අනන්තයට විහිදීමේ හේතුවේ බලයක් වශයෙන් තමයි මේ දැනීම විහිදලා තියෙන්නේ. මොකටද විහිදුවන්නේ? ලෝකය ගන්න. දැනීමට ගෝචර කරගන්න. මාධ්‍ය කරගත්තේ මොකද්ද? ඉතන දැනීම විහිදිනවා. බීජෝගුල ඉන්නේ ඒකට කෝටි වෙච්ච ලෝකෙ අල්ලගත්තා. මේකනේ ඉතින් මේ කරන්නේ. එහෙනම් උත්සාහයක් මෙතන යොදලා තියෙනවා වීර්යය නිරන්තරයෙන් යොදවනවා. මේ අනන්තයේදී වීර්යය දැනීමකට කළ උත්සාහයෙන් වීර්යය නිරුත්සාහී වුණා නම් කොච්චර සාර්ථකද නේද? දුකේ කොච්චර දුරට නිදහස්. ඒතර ආදි අර විඥාන අංචාදිනේ සඳහා යම් දුකක් තිබුණාද ලෝක දුක. ඒකත් ගන්නවා මේ දුකෙන් නිදහස්. අන්න ඥානීය ගෝචරලා නිවන මුල් වෙලා අරමුණ වෙලා එනවා. ඔතනින් ඉවත් වෙන්න බෑ. ඒ උත්සාහයේ විදි අත්හැරෙන්න පුළුවන් බව දැනෙනවා. අත්හැරපුවාම සාන්තයි කියලා වැටෙනවා. සෙනෙහකින් අත්හැරෙනවා. අත්හැරිච්ච ගමන් මොකද වෙන්නේ? අනන්තයට ගිය දැනීම මුං ඇට යතරම් ප්‍රමාණයට, කඩල ඇට යම් බත් ඇට යතරම් ප්‍රමාණයකට විහිදෙන මට්ටමේ ඉහාරේ විහිදෙන්න තුේ මට්ටම ඉතුරු වෙනවා. කොහේ ඉන්නවද කියලා බලපුවම ඉන්න තැනක් වෙන් කරන්න බෑ. දැනීම බලපුවම මුං ඇට යතරම් ප්‍රමාණයට පොඩි දැනීම් මාත්‍රයක් ඉදිරියට දෙනවා. දැනෙන බව විතරයි එතන. දැන් අන්න එතින්දි පේනවා. ලෝකේ බාහිර ලෝකයක් එක්ක තියෙන සියලු සම්බන්ධය අත්හැරගුහම මනසේ தත්ත්වය මොකද්ද? අන්‍ය කිසිවක් දැනෙන්නේ නැහැ. ආකින්ච අන්‍ය. අකින්ච අන්‍ය. අන්‍ය කිසිවක් එතන නැහැ. මනසට ගෝචර නැහැ. දැන් මනස මොනවාද ගෝචරෙන් තියෙන්නේ? අර මුං ඇටයක් තරම් ප්‍රමාණිත දැනිච්ච දැනීම මාත්‍රිය පවණයි. මෙන්න මේක තමයි කියන ආකින්චඤ්ඤාතර සමාධියටපත් වෙනවා. හැබැයි හිත නවත්තන්නේ මුත්තා සතියක් නෑ ඥානෙ තියෙනවා. මෙතෙන් පණ්‍යක් නෑ මේක ඇත්තද? ඕක ඇත්ත නෙමෙයි. අනේ යථාර්ථය වෙන නුවණ පහළ වෙනවා. එතකොට දකින්නවා මනස උත්සාහයෙන් වීර්යයෙන් එක්තරා මට්ටමක නවත්වන ප්‍රසන්න අවස්ථාවක් මේ තියෙන්නේ. මේ ප්‍රසාරණයට අවස්ථාවේ ශක්තිය දෙන නිසා මේ කාලේ මෙහෙම වෙන්නේ. මේ උත්සාහය විදිහ නතරකොළ මනස කොච්චර නිදහස්. කොච්චර සාන්තද ප්‍රණීතද. අන්න අත්‍යදීමෙන් වැල්මේ නිවන් සාන්තිය මුල් කරගෙන වල වේදනකොටම අර නවත්තලා තියෙන මට්ටම අත්හැරලා යනවා. පලාල් දෙටි පුංචි වෙලා යනවා. අර මුංගට යකරක් දිවිච්ච එක එන්න එන්න පුංචිලා ඉදිකටුලා තරම් වෙනවා. අබැටිය තරම් වෙනවා, ඉදිකටුලා තරම් වෙනවා. තව තවත් පුංචිලා පුංචිලා අන්තිම මාත්‍රේ දැනීම මාත්‍රේ හිඳින්න යනවා. වෙන මොකුත් උත්තර තිබුණේ නැහැ ඒ දැනීම මාත්‍රේ නැති වුණොත් ජීවිතේ ඉවරයි කියලා හිතනවා. ජීවිත ආසාව මත වෙලා හිටන් දැනීම මාත්‍රේ ආශරණ කරනවා. අර මුන් ඇටි අපරණ ආයෙ විසිරලා යනවා. හැබැයි නවත්තන්න බලාපොරොත්තු වෙන්නේ ආයෙ විසිරලා යනවා. ආයෙ ජීවිත කියලා ඉවරයි කියන ආශරණ ප්‍රසාරණය කරනවා. දැන් මෙන්න මෙතන විශේෂ අත්දැකීමක් ලබනවා. මොකද්ද? හිත කිවි ඕක නේද? දැනෙනවා කිවි ඕක නේද? ගොඩනක් දැනීමක් හිත විසින් ගොඩනගනවා. ගොඩනගන නිසා දැනීම ප්‍රහාණය වෙනවා. ප්‍රහාණය වෙච්ච දැනීම තමයි හිත කියන්නේ. ප්‍රහාණය වෙච්චාම මොකද ඉන්නේ? ප්‍රහාණයට දුන්න ශක්තිය තියෙන කන් දෙනා ගොඩනැගිලා තියෙනවා. ඒ ප්‍රහාණයේ ක්‍රියාවලියේ හිතේ ක්‍රියාවලියට ශක්තිය ගෙවෙනවා. ගෙවිලා ගෙවෙන්න මොකද ඉන්නේ? ආශ්‍රය දැනීම කුඩා වෙලා යනවා. දැනෙන ස්වභාවය ඉවර වෙනවා. ඉවර වෙනවා ජීවිත ආසන්න ආශ්‍රය දැනීම ප්‍රහාණය කරනවා. අන්න උත්සාහයේ විදිහේ ප්‍රතිඵලයක් හිතේ. එන හිත කියන එකක් වෙනම නෑ හිත කියන්නේ උත්සාහයෙන් විදිහෙන් ගොඩනගන එකක් තමයි අත්දැකීමක් ලබනවා මෙන්න මෙතන දැකිනවා ගොල්ලන් ගොල්ලන්ගේ දැනීම ගෙවි දැනීම මොනවත් ඉතුරු කරලා නෙමෙයි. එහෙනම් දැනීම කියන්නේ හිස් දෙයක්. හරයක් ඇති දෙයක් නෙමෙයි. හිත කියන්නේ හරයක් ඇති දෙයක් නෙමෙයි. ඔන්නේ ඥානෙ ලබනවා. ලැබුණාම අපි මොකද කරන්නේ? ඔය තමයි වේදනා සංඥා මනෝ සංකාර. අන්තිමට ගෙවි දැනීම වෙන තියෙනවා. දැනීම හැඳිනීම. ඔන්නේ දැනෙන හැඳිනෙන ස්වභාවය සම්පූර්ණ අත්හැරලා ගියාම කරපු සියලුම උත්සාහය වීර්යය ඉවරයි පැවැත්ම. ඔය ඉහපාව පැවැත්ම උත්සාහයෙන් තිබුණා තිබුණේ. අන්තිම උත්සාහය වීර්යය තිබුණේ දැනීමයි හැඳිනීමයි ගොඩනගා කරපු උත්සාහය වේවි. ඔබ තමයි අන්තිමටම හිත නිසා ගොඩනගපු සූක්ෂම දුක. ඔය දුකේ නිදහස් වෙන්න මොකද වෙන්නේ? ඔන්න ඔය දැනීම උත්සාහය වීර්ය අත්හැරලා දැම්මනම් ආයි ගොඩනගන බලාපොරොත්තුවක් නැන්න හිත ගොඩනගන්නේ නැහැ. ටක් ගාලා බල්බයක් නිවිලා ගියා වගේ ටක් ගාලා නිවිලා යනවා. නිවිලා කියන්නේ දැනීම ඉවරයි. ආයි හිතන්න කෙනෙක් විඳින්න කෙනෙක් පුද්ගලත්වය මම ඒතර නැහැ. කවුරුකේදත් ඉවරයි. ඔන්න ගියා නාවානුකූල සමාපත්තියෙන් නිරෝධ සමාපත්තිය. අදිත්‍යාලය කරගෙන හිටියොත් ඒ වෙලාවේ ඉන්න. ඒ වෙලාවේ අහසරයක් පොන්චි දිලා පෙර ආපහු වෙනවා. බලපහම මේ දි තමයි ගොඩ නැගුවේ නෑ මොකෙන්ද? පෙර භවයේ තුල මේ පුනර්භවය හට ගැනීමේ ප්‍රතිසන්දියේදී ගත බවාන සත්‍යවත් හිත පහළ වෙන කර්ම ශක්තිය තිබුණානේ. අන්නේ කර්ම ශක්තියේ බීජය තමයි අපි නිරුත්සාහය මත කරලා දැනීම පවත්වන්නේ. ඔන්නෝක දකින්න. ඔය දැනීම යම් මොහොතක කොතෙක් කල් පවතින ජීවිතයේ ආයුෂයක් ඇති වෙනාපු ආයුෂ ආයුෂ කාලයේ අවසාන දවසට ඒ මාත්‍රිය ගොඩනගන ශක්තිය කෙලවරයි එහෙනම් ජීවිතයේ පවතින්නේ කවදා හරි එතෙන්ද මිසක් එතෙන්ද නම් අහාරප්පේ දැක කියන නැවත වාදයක් ලෝකෙදී ඉඳපු හිතවල නැහැ එහෙනම් මොකද වෙන්නේ පුරාණයේ හේකලා ගියා නවන් නැති සම්භව මත බහල කරේ නැහැ ආයත් ආයත් නැවත භවයකට හිත හිතියේ නැහැ හීන බීජයි යනට වාගේ උපත්ය දීපුනේ අර්ග ජීවිතේ පහනේ විලගියා වාගේ ප්‍රතිවමදේ කෙලවර වුණා. ආයි සසර ගමන ඉවරයි. මෙන්න ආනාපාන හදියෙන් නිවන් දකින්න ඕන නම් යායුතු සමානුපූර්ව සමාපatti මාර්ගය ඔයදලා මාර්ගයක් නෑ. යන තියෙන ඉහළ මාර්ගය ඔය ක්‍රමෙන් ඒක. හරි ඔය ක්‍රමයක් දැනගෙන හුස්ම අදින්න හවුරුවා. ඉඳගෙන කවරයා වාගේ අරය තදිනවා මෙහා තදිනවා නිසා ඔහොම යථාර්ථයක් දැනගෙන දහම තේරුම් අරගෙන ආනාපානය බලන්නේ තේසයි කිව්ව ඕක වඩා වැඩක් නෑ කියේ. ඕක ක්‍රමයක් තියෙනවා. නව අනුකූල සමාපත්තිය දැන් ආනාපාන වායව පස්සේ මුල් කරගෙන ආරම්භ කරන ක්‍රම. වායව පස්සේ මුල් කරනවා මිස ඒක අවසාන දක්වානේ. දැන් නිරෝධානුපස්සී අස්ස සිස්සාමිච්චිකදී නිරෝධානුපස්සී පස්ස සිස්සාමිච්චිකදී එතන තාසාව ප්‍රසාදිකා කියන. නිරෝධය නම් ඔය චතුර්ථ ධායන නැවතුනම ආසාව ප්‍රසාදිකා. නිරෝධය නම් කොහේ තියෙන ආසාව ප්‍රසාදිකා. නිරෝධයෙන් එහාට පෙර පටිනිසා ගන්න පස්සේ ආස්තර නිසා විදිහ. තව එහාට හුස්ම ගන්න කියනවා. නිරෝධයෙන් එහාට කියලා තියෙනවා අපේ භාවනාව. පටිනිසා ගන්න පස්සේ ආස්තර නිසා විදිහ. පටිනිසා ගන්න පස්සේ පස්ස නිසා විදිහ. ඉතින් කිලි නොගන්න වාසිය නම් සික්මෙනින් ආස්වාද කරනවා සික්මෙනවා. දැන් චතුර්ථ ධානයේදී ආස්වාද පස්සාන නිරෝධයි. බුදුරණන් වහන්සේ දේශනා කරනවා. චතුර්ථ ධානයේදී ආස්වාද පස්සාන නිරෝධ වෙනවා කියන්නේ. දැන් බුල ආස්වාද පස්සානේ ආන්දර චතුර්ථ ධානයේදී ගම. හුස්ම ගන්නෙ නෑ. එහෙනම් එතනින් එහාට විරාලානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිසග්ගානුපස්සී එහාට යන කොහෙද ආස්වාද ප්‍රසාර හතරෙන් දැන් පැනලා එහාට යන්නේ. ඒ ආස්වාද ප්‍රසාර ගැන හුලව ගැන කිව්වනම් එහා කියන්නේ කොහොමද හුලව? නිරෝධයට නොමල හුලව ගන්න හෘදේ හම්බෙලා ඉවරයි. හෘදේ වස්තු කම්පනයක් ඉවරයි නිරෝධයට යනකොට. පටිනිසග්ගානුපස්සී එක ආස්වාද ප්‍රසාර වීනවා. ඒ මොකද ඒ කියන්නේ? පහකලෙ විද්‍යාව තියෙනවා අසුරු කලෙ විද්‍යාව තියෙනවා පිළිනො ගන්න දැන් යනකම්. නිරෝධයට කියනවා පරිහතුන් වහන්සේ විතර නෙමෙයි අනාගාමී කියන නිරෝධය ඉන්න. එහෙනම් එයාට වෛ කරන්න හොඳක් තියෙනවා ඒක. දැන් රූපරාග අරූපරාග මානෝද්දත් අවිද්‍යාව පහ කරන්න පුදුමයි. පිළිනො ගැනීමට පහ කළ යුතු කොටස තියෙන නිසා. අන්න ඒක පස්සාස ලක්ෂණ. අවිද්‍යාව පහ කරලා දැමීමට පස්සේ පස්සාස කරනවා පස්සාස කරලා ඉවරයි. පස්සාස කිරීමෙන් යම් ආර්ය අෂ්ටාංග මාර්ගයක් ආසාස කරලා මාර්ගය ආසාස කරලා ඉවරයි. ආසාස ප්‍රසාස කරලා අරිහත් වෙනවා නිරෝධය. ඔන්න ඒ ආසාස ප්‍රසාස අවසානයි. අනිවාර්ය ආස්වාදයක්.